නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඊ කායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සක්ඛංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං සත්තාරෝ සතිපට්ඨානා ඛතමේ චත්තාරෝ ඉද භික්ඛවේ භික්ඛූ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සංති අද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ බෞද්ධයන්ගේ බොහෝම ගෞරවයට ආදරයට පාත්‍ර වෙච්ච මේ වටිනා සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන හමු වෙන දෙවෙනි අවස්ථාව අපි මුල් දවස් වශයෙන් පසුගිය සතියේ <clears throat> මේ සූත්‍රයේ නිදාණය පසුබිම සාකච්ඡා කරගෙන ප්‍රධාන වශයෙන්ම මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කිරීමට කලින් නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ කතා ශරීරය එලි දක්වන්න කලින් සර්වඥන් වහන්සේ විසින් කෙනහැර දක්වන්න යෙදිච්ච ඒ ආනිසංස කතාව නැත්නම් ඒ සතිපට්ඨානය පිළිබඳව සිත උනන්දු කරවීමේ කතාව අපටත් හඳුන්වා දීමක් මෙන්ම හිත උනන්දු කර ගැනීමක් වශයෙන් ඉදිරිපත් කරගත්තා. ඊගාවට ඒ උනන්දු කරගත්ත උද්‍යෝගය කරගත්ත හිතට කතමේ චත්තාරෝ මොනවාද මේ කියන සතර සතිපට්ඨානයේ කියලා සරුවච්චන් වහන්සේ විසින්ම කත්තු කම්මිතා ප්‍රශ්නයක් අහලා සරුවච්චන් වහන්සේ විසින්ම ඒකට උත්තරයක් දෙනවා ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී ආදි වශයෙන් දැන් මෙතන මේ රැස්ලා ඉන්න බොහෝ දෙනෙක් නැත්තම් ඉන්න පිරිසෙන් 150කටත් වැඩි ප්‍රදේශයක් මේක හොඳට කියවලා තියෙනවා දාන්න. ඒක නිසා මෙතනදී අපි මේ භාවනා වැඩ පිළිවෙලට අදාළ නැත්නම් ප්‍රතිපදාවට අදාළ මූලික උනන්දුකාරක දේවල් ඉස්මතු කරගනිමින් යනවා මිස සම්පූර්ණ පරිවර්තනයක් කිරීමට එච්චරම වෙලා ගන්නේ නැහැ. ඔච්චටි සාමාන්‍ය පාරි පරිවර්තනයක් ගත්තොත් එදා නොකියවිච්ච අද කියවිච්ච කොටස් අතරින් ඉද බික්ඛවේ බික්ඛු ඉද කියලා කියනකොට අපේ සම්ප්‍රදාන කූලෝ මේක විස්තර කරන්නේ මෙම ශාසනයෙහි මෙම ශාසනයෙහි භික්ෂුව භික්ඛු කියලා කියන්නේ එතන වැස්සලා හිට භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරන වචනේ ඊගාවට මේ උක්ත පදේ නැත්නම් කර්තෘ පෙන්වන්නේ මෙම ශාසනයේ භික්ෂුව ඔය සතිපට්ඨාන සූත්‍රයේම මම ඉස්සල්ලාම කියනකොට මට වෙච්ච සිද්ධියක් මම මතක් කරන්නේ. එතකොට මම ජීව හිතියේ ඒක නිසා ඉද බික්කවේ කියනකොට මට හිතෙනවා මේක අපිට කියප එකක් නෙවෙයි මේක භික්ෂුන් වහන්සේලාට කියප එකක්. ඒ නිසා අපි මේකට සුදුසු නෑ. අපිට මේක තේරුම් ගන්න බැරි වෙයි කියලා ඒක පිළිබඳව ගෞරව සම්ප්‍රයුක්ත බයක් තමයි ඇති වෙන්නේ. ඒක මට ගොඩාක් කල් යනකම් හිතේ තිබුණා. මේ බුදුරජාණන් වහන්සේ මේ සුදුසුකම් ලැබවු පිරිසකට විතරයි මේ කතා කරන්නේ. වික්ෂුන් වහන්සේලාට ඒක නිසා ඒක අපි ඉතින් කියවලා බලලා පින් කරගන්න පුළුවන්. නමුත් අපිට මේක ක්‍රියාත්මක කරන්න බෑ කියන වගේ අර පසුබාහන අදහසක් ඒ ගිහි අදහසක් තිබුණා. නමුත් ඒ මුරමේදී ධර්ම දේශනා කරනකොට ඒ ශාන්ත හැමදාම මේ පාඩේ විස්තර කර දෙනවා. භික්ඛු කියලක සූත්‍ර පිටකේ සඳහන් කරන්නේ සංසාරේ බය දන්නා වූ නැත්නම් සංසාරේ බය දක්නා වූ එයින් ගැලවීමට කටයුතු කරන්නා වූ ඕනම කෙනෙකුට භික්ෂු කියලා කියන්නේ. ඒ නිසා අපිට හිතට තත්තු කරලා අහගන්න වෙනවා අපි මේ වෙනකොට මේ ගත කරන සංසාරේ පවතිනා වූ ඒ සංවේග ජනකව ස්වභාවය දැනවත් තේරුම් අරගෙනද ඒ වගේම මේ තේරුම් අරගත්ත මේ සංවේගය අනුව අපි මේ සංසාරයෙන් එගොඩ වීමට නැත්නම් මේ සංසාරගෝ ගෙවන් කිරීමට දැනටමත් හිතාගෙනද කියන එක Tamanටම අහගෙන ඒකට ආස්තික උත්තරයක් එනවා නම් ඕක කියලා එහෙමනම් හිතා ගන්න පුළුවන් මේ ඉස්සරහ කියන ප්‍රතිපත්තාණයට අදාළ සෑම බුද්ධ උපදේශයක්ම බුද්ධ වචනයක්ම අපිට කැපයි අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මෙතන මේ බික්කු කියලා කියන්නේ සංසාරේ බය දැකලා ඒ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනා. එවැනි කෙනෙකුට සරුවචන් වහන්සේ කායේ කායානුපස්සී විහෙරති. කායෙහි කායානුව බලන්නේ කියලා. මේක මා කොහොම <clears throat> ප්‍රායෝගික ඒ වගේම හරියට මුලට හිත ගෙනියන ප්‍රකාශනයක් අපි හැම වෙලාවෙම කය දිහා බලන්නේ විවිධාකාර අදහස් වලින්. ස්ත්‍රියාවක් පුරුෂයෙකුගේ කය දිහා බැලුවොත්, පුරුෂයෙක් ස්ත්‍රියාවගේ කය දිහා බැලුවොත් ඒක කාම වස්තුවක්. එහෙම නැත්නම් අපි ව්‍යාපාරය මේ කර්මාන්ත වැඩපොළකට ගියොත් මේ කය යන්ත්‍රයක් ඒක දොඹ කරයක්. මේ විවිධාකාර විදිහෙන් තමයි අපි මේ කය දකින්නේ ඒ අපි සම්ප්‍රදාන කුල දකින්න හැටි සම්මතාන කුල දකින්න හැටි. අපි මේ කය කය වශයෙන් වෙන විදිහට කියනවා සරුවච්චන් වහන්සේ දක්වපු ආකාරයට මේ පංචස්කන්ධ කය වශයෙන් දකින්ද නිවන් දකින්නම වෙනවා. එතකම්ම මේ කයට අපි විවිධ අදහස් දීලා තියෙනවා. ඒක උදේ ඉඳලා හැන්ද වෙනකන් විවිධ ආකාර ක්‍රම වලට වෙනස් වෙනවා. ආස්වාද ප්‍රසආද කය කියලා කියනවා. ඉතින් මේක වෛද්‍ය වෘත්තිකයේ මේක දිහා බලන එක විදිහකට දොඹකරයක් වැඩ කරන කෙනෙක් මේ කායිදියා බලන්න ආවිදියකට එහෙම නැත්නම් කාම වස්තු වශයෙන් බලනකොට ආවිදියා නිසා අපිට විවිධ අදහස් දෙනවා. නමුත් මේ ලෝකයා විවහාර කරන මේ සම්මුති ක්‍රම වලින් වෙන් වෙලා මගේ කයෙහි කය ආනුව බලන්න සරුවචනාංශي ආරාධනා කරනවා. ඒක ආරාධනාවක් විතරයි. නමුත් ඒකට අපිට සුසුස්තන් තියෙනවද නැද්ද කියලා දැනගන්න ගොඩක් සූත්‍ර දිගේ ඉදිරියට යන්න ඕන. ගියාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ සරුවච්චන් වහන්සේ සර්වඥතා ඥානය සාක්ෂාත් කළාට පස්සේ මේ කය දැක්කේ කොහොමද? අන්න එතෙන් එන්න තමයි අපිට මේ ආරාධනා කරන්නේ. එතෙන් එන්න තමයි මේ අතවනන්නේ. නිසා කායේ කායානුපස්සී විහෙරති. පාතාති සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස. මෙන්න මේ විදිහට කයෙහි කයානුව බලන්නමත් ඒ පුද්ගලයා තුළ පස්සේ කියන ಗುಣ ටික ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනසං කියනකොට ඒ දැනෙන ಗುಣ ටික තියෙනවා. ඉතින් අර ආධුනිකයා නැත්තම් මේ බණ සූත්‍රමය වශයෙන් ඉස්ලාම අහන කෙනා සමහර විටක මේ ಗುಣ සහිත වෙන්නත් පුළුවන්, රහිත වෙන්නත් පුළුවන්, දැනගෙන වෙන්නත් පුළුවන්, නොදැනගෙන වෙන්නත් පුළුවන්. මේ වගේ පිටසක් වෙනකොට නම් ඒවා පිළිබඳව සාමාන්‍ය ප්‍රතිපතේ දැනුම හෝ, චින්තාමේ දැනුම හෝ සුළු වශයෙන් ප්‍රත්‍යක්ෂ දැනුම සහිතයි. නමුත් ඒක මේ අරියත් මාර්ගයෙන් වැඩ කෙලවර කරන තාක් කල් මේක ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ නිසා අද මම බලාපොරොත්තු වෙන්නේ ඊපාර ප්‍රතිපත්තාණයට යෑම සඳහා අවශ්‍ය කරන ධෛර්ය කිරීම කරපු නිසා අද මේ කයේ කයානුව බැලීම සඳහා යෝගාවචරයේකු නැත්තම් අර සංසාරේ බය දැක්ලා සංසාරයෙන් ගොඩවීමට කටයුතු කරන කියන නමට සුදුස්සකු විතින් සුදුස්සකු සතුව තිබිය යුතු මේ ආතාවී ගුණය ගැන කතා කරන්න. මම මුලින්ම කියනවා මේක එච්චරම රසවත් මාතෘකාවක් නෙවෙයි. මොකද අද මේ සතිපට්ඨානීය කියන මාතෘකාව බොහෝම ප්‍රචලිතව සාකච්ඡා වෙනවා. මේ සාකච්ඡා වෙනකොට බොහෝමත්ම වමනාවෙන් ඉතාමත් සූක්ෂමව මේ ආතාපී කියන කැලල අයින් කරලා තියෙනවා. ඒක බොහොම සම්ප්‍රදාන කූල ඒ වගේම පසුබාහපු අදහසක් විදියට අයින් කරලා තියෙනවා. නමුත් ඒ අයින් කිරීමේ ආදීනවත් නැත්නම් එයින් ලැබෙන නාක ප්‍රතිඵලවත් බොහෝමත්ම ප්‍රකටයි. ඒක නිසා අර මම අරින් කලින් කියා විදිහට සංසාරේ බය දකලා ඇත්තටම සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙක් නම් මේ අකමැත්තෙන් නමුත් මේ ආතාපී කියන වචයෙන් සඳහන් වෙන වීරියවන්තකම කුසල් අකුසල් ධර්ම දුරු කිරීම සඳහා ඇත්තා වූ මේ වීරියවන්තකම සහිත බව හොඳට ගැඹුරින් තේරුම් ගන්න. ආන්න ඒකට තමයි මම හිතන්නේ අද කාලය ගන්නවා කියලා. මේකෙන් අදහස් කරන්නේ කෙලෙස් තවන වීර්ය. ආතාප කියන වචනෙන් අපේ සිංහලට ගන්න පුළුවන් සිත්තු වලින් තමයි තාපය කියන වචනේ. තවන ගතිය. මේ කෙලෙස් තවලා අයින් කළා ගන්නවා. ඇත්ත වශයෙන්ම දුක්ඛ සත්‍ය විස්තර කරනකොට දුක්ඛ සත්‍ය අපිට පෙනෙන්නේ පීලනට්ටෝ, සංතාපනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ කියලා ඒක අපිව පෙළන ගතියක් තියෙනවා. ඒ දුකේ තියෙන නරක ගතිය නෙමෙයි දුකේ ස්වභාවය තමයි අපිව පෙළනවා. ඒ වගේම සංතාපනට්ටෝ අපිව තවනවා. විපරිණාමට්ටෝ නිතරම මේක මාරු කරමින් පවතින. සංකතට්ටෝ මේක එක දෙයක නෙවෙයි හේතු කරුණු රාශියකින් තමයි මේ කටයුත්ත වෙන්නේ මේක තමයි දුක ඇති ඕනම වෙලාවක දැකිය හැකි හරස්කඩක්. අන්න මේ දුක ඇති කරන කෙලස් ටිකක් අයින් කරන්න නම් තාපේමයි අවශ්‍ය කරන්නේ. කට්ටක් අයින් වෙනවා කට්ටක් අයින් කරනවා මේ කට්ට අයින් කරන්න ඉවැඩිසියුම් කට්ටක් ඕනේ කරේ. ආන්නේ වගේ අපිව තවන මේ දුක්ඛ සත්‍ය නැත්නම් දුක්ඛ ස්වභාවය ඉවත් කිරීමට තාපය අවශ්‍යයි. මේ තාපය අපි සාමාන්‍යයෙන් මේ අභිධර්ම භාෂාවෙන් හෝ අටකතාවල දැක්කන භාෂාවෙන් හෝ අපිට හුරු භාෂාවට ගත්තොත් ඒකට කියන්නේ වීර්ය කියන චෛතසිකය තමයි. මේ වීර්ය චෛතසිකය <coughs> මේ අධිපත්තාන විතරක් නෙවෙයි මුළු ලෝකේ ඕනම කෙනෙක්ගේ චරිතයක් කියලා බලන්න වීර චරිතයක් නායකත්වයට පත්වෙච්ච කෙනෙක් ඕක නැති කෙනෙක් කවදාවත් උතෙන් දැවිලා නැහැ. ඕනම දෙයක සාක්ෂා මේ මේ සාර්ථකත්වයක් ලබන්න මේ වීර්ය අවශ්‍යයි. ආනේ වීරිය බහා තැබුවට පස්සේ නැත්තම් වීරියන කරන්නේ නැති වුණොත් මොනම දෙයක් ලෞකික හෝ ලෝකෝත්තර හෝ මොනම දෙයක්වත් අපිට සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ධර්මචන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රායෝගික කොටස නැත්නම් ප්‍රෝජනේ සලකලා වැඩ කරන හරියට කියන්නේ සත්‍ය ස්මෘති පාක්ෂික ධර්ම කියලා. විශේෂයෙන්ම ධර්මචන් වහන්සේගේ පරිණිරවාණ සමයට කිත් වෙනකොට මහා පරිණිරවාණ සූත්‍රය ආදී සූත්‍රවල නිතරම මතක් කරලා කියලා තියෙනවා මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම නැවත නැවත නැවත නැවත වඩන්නේ කියලා. 45ක් අවුරුදු කාලය තුල විවිධ කිනාට ගැළපෙන විවිධ මාතෘකා දිගේ සර්වඥ දේශනාව පැතිරුණා. හා පරිණිරවාණයට කිට්ටු වෙලා ඒවා පිටු කරනකොට පිටු කෙරුවෙම මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල. සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල ඉස්සල්ලාම සඳහන් වෙන්නේ අපි මේ ඉදිරියෙන් තියාගත්ත සතර ධර්ම. මේ සතර සතිපට්ඨානට පස්සේ එන සතර සම්මා ප්‍රදන් වීරිය. මේ අපි මතක් කරන් හදන ආකාප වීර්ය, පදන් වීර්ය නැත්නම් වීර්ය වශයෙන් සඳහන් කරන මේ වීර්ය තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි මෙතෙන්දී අර මුලින්ම කිව්වා මේක එක්කර කෙලවර කරන්න පුළුවන් කතාවකුත් නෙමෙයි, ඒ වගේම බොහොම ජනප්‍රිය මාතෘකාවකුත් නෙමෙයි කියලා. ඒ නමුත් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල වැඩියෙන්ම සඳහන් වෙන চৈতසික තමයි වීර්යය. 37ක් ඒකේ තියෙනවා. සතිපට්ඨාන හතරයි, සම්මප්පදාන වීර්ය හතරයි. ඒ විදිහට බල, ඉන්ද්‍රිය, බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් දක්වන ඒ සෑම කට්ටලයකම වගේ වැඩිම පැතිරලා තියෙන්නේ වීර්යචෛසිකේ නම පොලක සඳහන් වෙනවා. සත්‍ය ස්පෝතිපාක්ෂික ධර්ම වල නව පොලක සඳහන් වෙනවා වීර්යය. සතිය සතිපට්ඨානයේ සඳහන් වෙන සතිය සඳහන් වෙන්නේ අටකොලකයි. ඒ තරම්ම මේ වීර්ය විකතෝම අවශ්‍යයි. ඒක නිසා කරුවැත්තනාංශයේ ගොඩින්ම තේරුම් බේරුම් කළ දීලා තියෙනවා. විරේවන්තස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මයේ වැටහෙන්නේ වැඩ ගන්න පුළුවන් ඉන්නේ වීරේවන්තයාට පමණයි. කුසීතයාට එකෙන් වැඩ ගන්න බෑ. කුසීතයාට මේ වාගේ නෛර්යානික සීසත් ධර්මයක් තියා මොනම දෙයක් අක් කරන්න බෑ. ඒක නිසා අපේ ගංගේවල් වල පවා කියනවා කම්මැලි කොල්ලනේ පොල් කටුවගේ නාසිනේ ඵලයව හිඟමනේ කියලා. වෙන කරන්න දෙයක් නැහැ. කම්මැලිකම තියෙනවා නම් මොනම දෙයක්වත් ලැබෙන්නේ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ ධර්ම කොටාසේ උනා තේරුම් ගන්නද ආනර වීර්යවන්තකම තියෙනවා. එහෙම නැතු මේක අපිට බෑ, මේක උනාකට නෑ කියන නැති බැරි සංඥාව ඇති කරගත්තොත් බොහොමත්ම අමාරුයි මේ සතිපට්ඨානය වගේ ධර්මයක ඉදිරියට යන්න. කොටින්ම වීර්යය කියන চৈতසිකේ තේරුම් ගන්නත් අමාරුයි. ඒක නිසා මේ සතර සම්මාප්පතන් වීර්ය දිහා බලනකොට සතර සම්මාප්පතන් වීර්යය තියෙනවා හතරක්. වීර්යය වැඩි යුතු හතර ආකාරයක්. ඒ හතර ආකාරයෙන් ඉස්සල්ලාම තියෙන්නේ සංවරප්පදාන දෙවෙනි ඒ කියන්නේ සංවරේ වීම සඳහා අපි හික්මීම සඳහා සීලාචාර වීම සඳහා සීකර වීම සඳහා අපි ප්‍රධාන වීර්යය යොදනයි. ඊගාට තියෙනවා පහාන වීර්යය. ඊගාවට කියනවා භාවනා පදංගීය ඊගාවට කියනවා අනුරක්ෂණ පදංගීය කියලා ක්‍රම හතරකට බෙදෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය වීර්ය චෛසිකයේ පිළිබඳව සංග්‍රහ ග්‍රන්ථවල සඳහන් වෙනවා කිය ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කොටස් තුනකට කඩලා පෙන්නනවා. මේකෙදී ඇත්තටම අපි වාක් ඉගෙන ගන්න වෙලා ගත යුත්තේ මේ පළවෙනි කොටස් ටික විතරයි මොකද ඒ ටිකේ තමයි වැදගත්ම සක්‍රියම ගොඩාක් ශක්තිය අවශ්‍ය කරන කොටස් තියෙනවා. ඒ ටික පෙළ ගැහුණා නම් ඉදිරියට යන්න යන්න ඉබේම කටයුතු කෙරෙන තැනට එනවා. ඒ නිසා අර මූලික වීර්ය කොටස් ටික තමයි එක එක්කෙනෙක් විසින් වගකීමෙන් ඉදිරියට ගෙන යා යුත්තේ. ඒ ටික හරිනම් ඒක Java කවුනට පස්සේ, කස කවුනට පස්සේ ඉබේම පහසුවෙන් ඒක කරගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉස්සල්ලාම සඳහන් වෙන මේ සංවරප්පහානී කියලා සඳහන් කරන්නේ අනුප්පන්නානම් අකුසලානං ධම්මං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්හාති පදා අපි ළඟ දැනට තාමත් පහළ වෙලා නැති යම් අකුසල ධර්ම කොටාශක් තියෙනවනම් ඒක පහ ඒක ඇති නොවීම පිණිස චන්දං ජනේති අපි කුසල ඡන්දයක් ඇති කරගන්නවා ඒ මොකද මේ කෙලෙස් ධර්ම කියනවා නම් <clears throat> සතිපට්ඨාන ආදී සත්‍ය ආදී වීර්ය ආදී කිසිම කුසල ධර්මයක් වඩන්න බෑ. නිසා අපි දැනටමත් පහළ වෙලා නැති අකුසල ධර්ම පහළ නොවීම පිණිස අපි කුසල ඡන්දයක් වඩන්න. ඊගාට වෑයමක් කරන්න ඕන. සම්බන්ධණේති වායමති. ඊට විරිය ආරම්භ කරන්න ඕන. චිත්තම් පක් ගන්නා කියන්නේ විරිය ආරම්භයේදී තමයි ඒක හරියනකොට තමයි චිත්ත දැඩි කිරීමක් පිටුලට ප්‍රතිශක්ති ජනක වීමක් අපි බලවත් වීමක් සයිසිකෝල වැඩි වීමක් සිදු වෙන්නේ. චිත්තම් පග්ගන්හති පදහති ඒක තමයි ප්‍රධාන වීර්යය කියන වීර්යයේ ඉහළම කෙලවරට අපට යන්න පුළුවන්. ඒක මේ සතිපට්ඨානය වගේ ඕනම කටයුත්තක් කරන්න ගියාම ඒ ව්‍යාපාරයක් කරන්න ගියාම ඕනම ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක් දන්නවා ආරම්භයේදී ඒ ව්‍යාපාරයේ සඵල ව්‍යාපාරයක් වඩපත් කරන කොච්චර වැඩ කොටසක් කරන්න ඕනද කියලා. ඒකට පස්සේ නම් ඒක දිගට පවත්වාගෙන යෑම අර තරම්ම වෙහෙස කරන්නේ නැහැ. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අඩු වෙලා අන්තිමට තමයි බොහොම විවේක තැනක ඉඳගෙන ඒක පාලනය කිරීමෙන් අර ආරම්භ කාලයටත් වැඩිය ලාභ ලබන්න පුළුවන් ගතියක් අවසානයේ තියෙනවා. නමුත් අර පටන් ගන්නකොට විශාල වීර්යයක් අවශ්‍ය කරනවා. විශාල ශ්‍රමයක්, කාලයක්, ධනයක් අවශ්‍ය කරනවා. ඒක නිසා අපේ සංසාරේ අපි මේ කොච්චර දෝ කෙලවරන දන්න කාලෙක ඉඳලා අපි මේ ආපු ගමනේ මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙල. නැත්නම් මේ ප්‍රතිපදාව කියන වැඩපිළිවෙල නැත්නම් ශික්ෂාවේ. හික්මීමේ පළවෙනිම කොටස තමයි මේ සීල ශික්ෂා. සීල ශික්ෂා විදි කරන්නේ නොකල යුතු දෑ නොකර සිටීම සඳහා වීර්ය කිරීම. මොනවාද නොකල යුතු දෑ කියලා කියන්නේ? සතුන් මැරීම නොකල යුතුයි. මොකද අපි සත්තු අපි මරනවාට අපි කැමති නැහැ. ඒ නිසා බොහෝම ඍජුවට කියන්න පුළුවන් අපි මරණයට අපි කැමති නැත්නම් අනෙක් සත්තුත් ඒ වාගම තම තමන්ගේ ජීවිතවලට ප්‍රියයි. ඒක නිසා ඒ සතාගේ පැත්තෙන් අපි බැලුවොත් ඒ සතා කැමති නැත්නම් අපි ඒක කෙරුවොත් ඒක නරක වැඩක්. ඒ සඳහා අපි වීර්යය කරන්න ඕනේ. ඒකටත් අපි වීර්යය කියලා කියනවා. ඇත්තටම කියනවා නම් මේ වීර්ය කියන চৈতසිකය ගැන ඉගැන්වීමේදී වැදගත්ම කොටහා ඉන්නේ ඔතන. සීලය. ඊගාට හොරකම් කිරීම කියන්නේ අපි ධනෙ ශ්‍රමයෙන් දාඩියෙන් ශ්‍රමයෙන් මහාන්ති කරපු වස්තුවක් වෙන කවුරු හරි පැහැර ගන්නවා නම් ඒක ඉතින් අපිට සිත් පීඩාව තමයි පිට වෙන්නේ අපි කවදාත් ඒක හොඳයි කියන්නේ. එහෙමනම් අපිට අවස්ථාවක් ලැබුණ වෙලාවදී තව කෙනෙකුගේ වස්තුවක් පැහැර ගැනීම මොහොබිනාදයක් මොකට යුක්තක් ඒකෙන් වළකින්න. ඒ වගේම තමයි කාම වස්තු කිව්වහම ඒ බුද්ධලයට තියෙනවා තමන්ගේ රුචි අරුචිකක්. ඒ කාම වස්තු තියෙනවා. ඒ කාම තමන් රුචි කරන කාම වස්තුව තව කෙනෙක් විසින් නරකට පාවිච්චි කරනවා දැක්කොත් මරණයට වැඩි ආපක්. ඉතින් ඒ නිසා අපි නරකයි අන්සතු කාම වස්තු වැරදි විදිහට පරිහරණය කරන්නේ. ඒ වගේම බොරුවෙන්, කේලමෙන්, හිස් වචනෙන්, පල්ස වචනෙන් පිරිසිනොම ගවන්නේ. මත්පැන් බීම ආදී ඒ නරක වැඩවලින් අනුන්ට මම තමයි මදේ ප්‍රමාදයට පත් වෙන අනුන්ට කරදර කිරීම ආදී මේ අනුන්ට බය දෙන අනුන්ට දුක් දෙන මේ රටේ තුන අතර කිරීම තමයි වීජය චෛත්‍යයේ බරපතලම වැඩ කොටස. නැත්තම් මේ සංවර පහණය තමයි වීර්යයේ වැදගත්ම කොටස. ඉතින් මේ වාගේ පිළිසකට ඒ වගේ දෙයක් අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. මේ පිළිස දැනටම සීලාචාර වෙලා තියෙනවා. හික්මිලා තියෙනවා. සීතල වෙන්න උත්සාහ කරන පිරිසක් නිසා දැනටම අරඹන ලද වීර්යය ඇති පිරිසක්. ඒ නිසා මේ වීර්යයයිසිකේ කියලා කියම ලේසි. එහෙම නැතුව දැනට මේ වෙනකොටවත් අඩුම ගානේ සීලය ගැනවත් හික්මීමක් සංවරයක් නැති පිළිසක් නම් මේ වචනෙටම නැත්නම් මේ සීල ශික්ෂාවේ කියන වටිනාකම කියලා දෙන්නම පැය ගාණක් යයි. ඒ අසාර්ථක ප්‍රයත්නයක්. ඒක නිසා මම දැනගෙන තියෙන දෙයක් තමයි මේ සීලය කිසිම දවසක කිසිම කෙනෙකුට පටවන්න බෑ. අපිට වාසනාව වෙන්නේ අපේ කියන තේරීමේ ශක්තිය වෙන්නේ සිල්ලතුන් දැනගෙන සිල්ලතුන් ආශ්‍රය කිරීම පමණයි. දුසිල්වතෙක් සුසිල්වතෙක් කරනවා කියන එක මොනම තාලකින්වත් අපිට හිතලා කරන්න බෑ. වුණා නම් ඒ වගේ මුදිතාවක් ඇති කරන්න දෙයක් ලෝකයේ ඇත්තේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අප තුල 100ක් නෙවෙයි යම් ප්‍රදේශයකට හීලාචාර ගතියක්. ඉක්මීමක්, සීතල ගතියක්, සීලයක් පිළිපදලා තියෙනවා නම් ඒක කවුරක්වත් අපිට කරපු දෙයක් නෙවෙයි. අපි විසින්ම ඇති කරගත්ත දෙයක්. අන්න ඒකට නූපන්නා වූ අකුසල ධර්ම නොයිපදී වීම පිණිස ඇති කරගන්න මේ සීලය තමයි සංවර ප්‍රහාණය කියලා කියන්නේ වීර්යය වැදගත්ම කොටස. ඒක නිසා අපිට ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒ මොකද අපි මේ දඩ ගෙවන්න වෙයි කියලා බයට හෝ ලෝකෙට ප්‍රකාශයට හෝ ලාභ සත්කාර සම්මාන සිලෝක වශයෙන් නෙවෙයි මේ සිල් රකින්නේ. ඒ නිසා අපි යම් කිසි සීලයක් අද රැකගෙන තියෙනවා නම් ඒක අපේම නම්බුවටයි වැටෙන්නේ. ඒක තමයි සරුවත්යන් වහන්සේ වාගේ උත්තරමයන් වහන්සේලා ඉස්සෙල්ලා ආව මේ වීර්යචෛසිකේ වැදගත්ම කොටස වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ මේ සංවරය. ඒ දේ කළොත් පමණයි අපිට ඉන් ඉදිරියට තියෙන සමාධි සංවර ප්‍රඥා සංවර ඇති වෙන්නේ. ඒක නිසා ඉද සීලං ඉද සමාධි ඉද පඤ්ඤා. බුදුඥානසේ සතිපට්ඨාන මේ පරිනිබ්බාන සූත්‍රෙ නිතර සඳහන් කරනවා ඒ සීලයක් තියෙනවා නම් ඒ සීලයක් අනිවාර්යයෙන්ම සමාධියට යොමු වෙනවා. අවශ්‍යම දේ වැඩගත්ම දේ සීලයට පිළිපදින එකයි සබ්බ පාපසාකරණම් කියන එකයි. ඒ දේ කරානම් කුසලස්ස උපසම්පදා. යම් කිසි කෙනෙක් දැනටත් සීල් දකිනවා නම් ඒ සීලය මේ කියන සමාජයට යොමු වෙලා නැත්නම් ඉතින් ඒ සීලය ගැන කල්පනා කරලා බලන්න. මොකද සීලය නම් අනිවාර්යයෙන්ම සමාධියට තුරු දෙනවා. මොකද මේ සීලය නිකන් ආපු එකක් නෙවෙයි. දවල්ට සීල් රකින්නවා රාත්‍ර සීල් නැහැ වගේ එකක් නෙවෙයි. අතිකොණ පැතිරිච්ච සීලයක් එන්නවා විශාල ඒ සීලේ ශක්තිය අවශ්‍යයි. ආනේ වීර්ය ශක්තියෙන් ඇති කරගත්තන සම්‍යක් වීර්යයක් සහිතව යොදාගෙන සීලයක් ආවන මේ සීලේ ඒකාන්තයෙන්ම අවිපටිසාරක්ඛාය ආනන්ද කුසලානි සීලානි කිය විදිහට මේ යම් කුසල සීලයක් වුණා නම් ඒක විපිලිසර බව නැති කිරීමටමයි පියද වෙන්නේ. ඒක නිසා අපි හිතා ගන්න ඕනේ අපි දැන් මේ අද යම් ආකාරයේ ආධ්‍යාත්මික සුඛයක් විඳිනවා නම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් ක්‍රියාවත් කරනවා නම් ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන අපේ මේ සීලය නිසා අපි සිල් රකින්නයි කියලා කියන්නේ අනුන්ට බය නොදීමයි ඒ නිසා අපට ලැබෙන්නේ ප්‍රති විපාක වශයෙන් අපට ලැබෙන්නේ ආනිසංස වශයෙන් ලැබෙන්නේ බය නැතිවීමයි අබය වීමයි ඒ නිසායි අපිට මේ යම් ආකාරයක අරසක් යම් ආකාරයක ස්පාසුවක් තියෙනවා. අන්නේ ස්පාසුව තුළ තමයි අපේ හිතේ යම්ම හෝ සමාධියක්, සමාදානියක්, සමගියක් ඇති වෙන්නේ, ප්‍රීතියක්, ප්‍රමෝදයක් ඇති වෙන්නේ. ඔයින් පිටනම් කවදාක විමුක්තියක් නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ වීර්යයිසිකේ හඳුනා ගන්නකොටම Taman දැනටම පිළිట్లా කටයුතු කරන සීලය පිළිබඳ විශාල වගකීමක්, විශාල බරක්, විශාල සතුටක් හිතට ඇති වෙනවා. මේක දිගට පැවැත්වීම මත්යේ කතා කරන්න බලාපොරොත්තු වෙන සමාධියට ප්‍රඥාවට බොහෝමත්ම පිටයි. මෙන්න මේක නිසාම තෝ මෑත කාලේ මේ සතිපට්ඨානය ගැන කතා කරනකොට සීලය ගැන කතා නොකරනවත් විපස්ස මේ වීර්යචෛසික කතා නොකරනවත් හේතු වෙලා තියෙනවා. එතකොට හැබැයි පොඩි විලෝපනයක් වෙනවා. ඒ මොකද මේ සීලාදී කටයුතු නොපිහිටා සමාධි ප්‍රඥා භාවනා කරන්න ගියොත් අර භාවනා කරලා පිස්සු හැදෙනවයි කියන කතාවට කිච්චු වෙනවා. ඒ නිසා අපට අවශ්‍ය නම් අපිට මේ තියෙන ප්‍රශ්න වැඩි කරගන්න නැතුව භාවනා මාර්ගයෙන් දුක නැති කිරීමේ වැඩපිළිවෙලට යන්න පළවෙනියෙන්ම වීර්යවන්ත වෙන්න ඕනේ මේ වීතික්කම මට්ටමේ. නැත්නම් සමාජ මට්ටමේ අනුන්ට පේන පරිසරයට හිංසා කරනා වූ සතුන් මැරීමේ හොරකම් කිරීම ආදී මේ මොහ ශික්ෂාපදයෙන් වළකින්. මේ ශික්ෂාපද වලින් වැළකුණාට පස්සේ තමයි තේරෙනවා තේරෙන ප්‍රධාන වශයෙන්ම තේරෙන්න පටන් ගන්නවා. ඒ අනවශ්‍ය කරදර නැහැ. හිතේ සමගිය, ඒ සාමය, ඒ වගේම ඒකලස් භාවයට බොහොම කිට්ටු ගතියක් එනවා. අන්න එතකොට තමයි අපි මේ කායේ කායානුපස්සී විහෙති කියන විදිහට තුන් ආකාරයකින් කය දිහා බලන්න පටන් ගන්නවා. අපි වාඩි වෙලා <clears throat> මත්තට අපි විතරක් බලාපොරොත්තු වෙනවා. පූර්ණ වශයෙන් ආනාපාන සති භාවනාවේ කය අනුව බලන්න. සක්මන් කරනකොට කය අනුව බලන්න. එදිනදා වැඩ කරනකොට කය අනුව බලනවා. මේන මේ ආකාරයෙන් කය අනුව බලන්න නම් ඉස්සර වෙලාම කායික දුස්චරිත සහ වචී දුස්චරිත කියන දෙයින් තොර වෙච්ච සිල්වන්ත භාවයක් තියෙනවා. ආහන්නේම සිල්වන්ත භාවයකට පස්සේ තමයි අපි වාඩි වෙලා දෙවෙනි මට්ටමක වීර්යයක් ක්‍රියාවත් කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි මට්ටමේ වීර්ය ආරම්භ ධාතු කියන එක ආරද්ධ විරිය කියලාත් මේකට සඳහන් කරනවා. මේකෙන් කෙරෙන්නේ අපි සංවර කරලා යම් කිසි ප්‍රදේශයකට කීකරු කරලා ගන්න එක. ඒක හරියට ශල්‍ය කර්මයකට ඉස්සලා ඒ ශල්‍යාගාරය පිරිසුදු කරලා ජීවාණුහරණය කරන්න ඕනේ. රෝගියා සම්පූර්ණයෙන්ම ජීවාණුහරණය කෙරෙන්න ඕනේ. ඒ උපකරණ ටිකක් වෛද්‍යවරු සාතු සේවක සේවිකාව ඔක්කොම ජීවාණුහරණය කරන්නේ නැතුව කවදාකවත් ශල්‍ය කර්ම පටන් ගන්නෑ. ඒකයි අපේ අමාරු කුස්සියක මේ හදිසිය ඔපරේෂන් කරන්න බෑ. ඒ සඳහා අපිට අනිවාර්යයෙන්ම යන්න වෙනවා ශල්‍යගාරයකට. මේ ශල්‍යගාරයෙන් වෙන උපකාරයක් කරන්නේ වැඩේ කරගෙන යනකම් අලුතෙන් විස බීජණයක් නැත මේක තමයි තාමත් වැදගත්. ඒ නිසා ලංකාවගේ රටවල් වල ඔය මොලේ ශල්‍ය කර්ම එතනින් ගියාම වැදගත් ඉන්ද්‍රිය ශල්‍ය කර්ම කරන්නේ නැහැ. මොකද හේතුව ඒ ශල්‍යාකාර ඒ තරම්ම තත්ත්වගත වෙලා නැහැ. විස බීජ රාජ්‍ය භාවයට සාතිකයක් දෙන්න බෑ. ඒ නිසා අපි රට රාජ්‍ය ගිහිලා කරදේවල් වල පැනලා යනවා මේ ශල්‍යගාරය හොයාගන්න. ඒ තරම වැදගත්. ඒ නිසා භාවනා කරන්න පටන් අර ගන්නකොට තම තමන්ගේ මේ කායික වාචික හැසිරීම පිළිබඳව සම්පූර්ණ නොසලකෙලිමත් වෙලා මේ හිතේ හැක්කීමක් හදන්න හදනවා කියන එක අර අලියන කඩළු තියේදී කූඹි යන කඩළු වහන්න හදනවා වගේ වැඩ. නිසා ඉස්සල්ලාම මතක තියාගන්න අපේ වීර්යය කියලා කියන්නේ අපි දැනටමත් යම් ප්‍රමාණයකට එකඟ වෙලා යම් ප්‍රමාණයක ප්‍රතිඵල ලැබලා තියෙන මේ සීලය පිළිබඳව වීතික්‍රම කෙලෙස් කැඩීම පිළිබඳව හොඳ සැලකිලිමත් වෙන්න ඕන. ඒක සැලකිලිමත් වුණාට පස්සේ තමයි අපිට ඊට වඩා assume වෙච්ච වීර්ය දෙවෙනි අවස්ථාව වෙන මේ සමාධි භාවනාවකට හෝ කර්මස්ථානයක හිතේදීම වගේ දෙයක් කරන්න පුළුවන්. සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවට යන්න පුළුවන්. සමාධි ශික්ෂාවට ගියාට පස්සේ අපි බොහෝ විට කර්මස්ථානයක් ඉදිරියෙන් තියාගන්නවා. සක්මන් කරනකොටත් අපි වම දකුණු වශයෙන් කර්මස්ථානයක් ගන්නවා. එදිනදා වැඩ කරනකොට චේතනාව කොතනද වැඩ කරන්නේ? අන්නේ චේතනාව පූර්වක කරන වැඩේ එතන එතන කර්මස්ථානයක් වාට වෙන්න පටන් ගන්නවා. ඒක නිසා සීල ශික්ෂාවකට පස්සේ නැත්නම් වීර්යයේ මූලික ආරම්භ කොට දීවරණයට පස්සේ දැන් තියෙන්නේ මේ ඇති කරගත්ත පිරිසිදුකම නෙකලෙසි. දිගට පවත්වා ගැනීම සඳහා ගත්ත தත්ත්වය රැකගෙන ඉන්න එකයි. මේක බොහොම වියදම් අධික වැඩක්. මේකට හොඳ උපමාවක් මට ගුරුම ඉන්න කාලේ ස්වාමීන් වහන්සේ මතක් කරා ඒක මේ ඉස්සනම් ඒවා ටිකක් මේ විශේෂිත කරනු දැන් නම් දැන් නම් මම හිතන්නේ කවුරුත් වගේ දන්න දෙයක්. මේ හඳට යන්න රොකට් එකක් ගත්තාම ඒකේ පළවෙනිම පියවර කනවල සුභයෙන් අපි රොකට් එක විදින්න ගත්තාම ඒ රොකට් එක අභ්‍යවකාශ ගත කිරීම සඳහා ගන්නේ ලොන්චින් රොකට් එක කියන එක කොච්චර බලවත්ද කියනවනම් මුළු ගමන සඳහා යන ඉන්ධන ප්‍රමාණය 180ක් විතර පිච්චෙනවා. ඒ පොළොව පුපුරවාගෙන හැතැම්ම 6ක් උසට උසලා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හැතැම්ම 6කට විතර උඩින් තාමත් පෘථිවි ආකර්ෂණයේ යටතේදීම වටේ පොළොවේ වටේ කරගෙන පටන් ගන්නවා. ඒක නිසා අපේ මේ ආරද්ධ විරිය කියන එක නැත්නම් සීලයට බැස ගැනීම සඳහා අපි ගත කරන වැය කරන වීර්ය ප්‍රමාණය අන්න අර ලොන්චින් රොකට් එක වගේ ඒක කරන්නේ යන්තම් පොළවෙන් 76ක් වෙන් කරලා පොළොව වටේ කරකවන එක විතරයි. ඊට පස්සේ බොහෝ වෙලාවක් ඒ ගුරුත්වාකර්ෂණයම වටේ කරකවන වෙන රොකට් එකක් පත්තු කරනවා. ඒකෙන් කරන්නේ මොකද්ද? හරියට 76 නතර කරන්න තප්පරයට 76ක විතර වේගයකින් පොළොව වටේ භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. ඒ භ්‍රමණය වෙන තා පොළවේ තියෙන ආකර්ෂණය කඩන්න පුළුවන්. ඒ වගේම අභ්‍යවකාශයට විහිදෙන්නේ නැහැ වටේ කරකැවෙන. ඒ නිසා මේ හැතැම් මහයේ උස්සන්න යන රොකට් එක වගේ තමයි වීරිය ආරද්ධ විරිය. ආරම්භ ධාතු. ඊගාට නික්කම ධාතු කියලා කියන්නේ නැවත පොළොවට කඩාන වැටීම පිණිස ඒක යම් කිසි වේග ධාරාවක් නතර නඩත්තු කරන්නේ. ඒ නඩත්තු කරන තාකල් පොළවත් එක්ක ඇලි ගලී වාසයක් නැහැ. නමුත් පොළවේ හැතැම් හයක් විතර ඈතින් ඉන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ තමයි අපි යම් ප්‍රමාණයකට 100ට ගිය ගමන් අපේ යාළුවන්ගේ මිත්‍රන්ගෙන් සෑහෙන කොටසක් හැලෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ කාලේ නැවතත් අර අපේ වෛරුපාදානකම් නිසා ඒ නෑදෑකම් පවත්වන දාපහුව එනවද? එහෙම නැත්නම් මේ ඊගාවට කරන්න තියෙන සූක්ෂම වැඩේ පිණිස ඒකට දැන් පරිත්‍යාගයක් කරනවා. මේ හැලිච්ච නෑදෑයන් හිතුව කියලා කිව්වට තමයි රුචි අරුචිකම් බොහෝ දේවල් මෙතෙන්දී කල්පනා කරන්න සිද්ධ වෙනවා. එතන ඉඳගෙන අපිට කාය පදන් වෙන්න වෙනවා. නැවත පොළොට කඩා නොවැටි තාම හඳ දිහාවට යන්නත් නෙවි වටේ කරගෙන කාලයක් තියෙනවා. කක්ෂේ කක් කරන වෙලාව. ආන්න ඒ කාලය තමයි මේ සමාධිය පිළිබඳව වැදගත්ම කාලය. ඒ කාලය තුලත් යම් කිසි ඉන්ධන ප්‍රමාණයක් ලැබෙනවා. දිගටෝ මේ தත්ත්වය නඩත්තු කරන්න ඕනේ. එතකොට අපි ඒක තමයි ගොඩක් කලාවට මේ යෝගාවචරය බණට බලාපොරොත්තු වෙන ඔය පිළිබඳ උපදෙස් තමයි. මොකද ඒකෙදී කරන්නේ ගත්තා වූ අරමුණ බොහෝ වේලාවක් මූණට මූණ දාලා පවත්වාගෙන ඉන්න පුළුවන් නම් ඒකෙදී අපිට හොඳට තේරෙනවා අපි මෙතන ඉන්න මනුස්සයන් බොරු දෙනකොට අදාළ වශයෙන් කතා කරනවා නම් ආනාපාන සති භාවනා ඉන්නකොට ආස්වාද ප්‍රසවාස දෙකේ හිත තියාගෙන ඉන්නවා. සමහර වෙලාවට හැපෙන තැන තේරෙනවා. එහෙම නැතුව හෝ එක්ක හැපෙන තැන විතරයි නැත්නම් ආස්වාද ප්‍රසආස දෙකේ වෙනස නැහැ. එක්ක ආස්වාද ප්‍රසආස දෙකේ වෙනස තේනවා හැපෙන තැන තේරෙන්නේ නැහැ. සමහරවිට දෙකම තේරෙනවා. ඔන්නේ කොයි දෙයක හරි හිත පවත්නවා නම් අපි හොඳටම දන්නවා අපේ නෑදෑකම්, රුචි අරුචිකම් ඉන්න තැන මොනවත් ප්‍රශ්නයක් නැහැ. අපේ හිතේ කාන්තෙම පවතින්නේ ගත්ත අරමුණේ. ආන්නේ වගේ තමයි පොළවෙන් උඩට ගත්ත රොකට් එක පොළොව වටේ කරකැවෙන්න වගේ. තාමත් පොළොව වටේ තමයි කරකැවෙන්නේ. තාමත් කක්ෂයේ තමයි තියෙන්නේ. නමුත් හරියටම පොළොවත් එක්ක ස්ථිර වෙනසක් ඇති කරගෙන තියෙනවා හැතැම් හයක් විතර උඩින්. ආන්නේ වගේ අපිට මේ කයම ආශ්‍රය කරමින් කය මෙතෙක්කල් නොදැක්ක කායේ කායානුපස්සනාව කොන්න එන්න පටන් ගන්නවා. ඉස්සලා අපි කය කිව්වේ මොකද්ද? උද්දම් පාදතල අදෝකේ සමත්තක තච පරියන්ත. පා පිළිමේ පාදයෙන් පොළවෙන් ආදීන් උඩ කෙසමැත්තේ යට කෙසමැත්තේ යට හැම පරියන්ත කරගෙන ඇති කොටස අපි ඉස්සර කල් අපි කාය වශයෙන් ගත්තා ඒක ආධ්‍යාත්මික වශයෙන් ගත්තා එහෙන් පිට දේවල් බාහිර වශයෙන් ගත්තා එහෙම කරගෙන තමයි අපි සතුම් මැරීම පිළිබඳව අර්ථකථන දෙන්නේ හොරකම් කිරීම පිළිබඳව අර්ථකථන මම කරන්නේ නැහැ කිව්වොත් එහෙම මේ දෙතිස් කුණපේ තමයි මම කියලා ගන්න. නමුත් මේ සමාධි භාවනාවට ගියාට පස්සේ මේ කයමුත් එක්තරා කොටසක් විතරයි අපි අරමුණු කරන්නේ. උදරේ පිම්බීම හැකීමට ගියා නම් උදරේ විතරයි. ආනාපානට ගියා නම් ආනාපාන හැපෙන තැන පමණයි. එතකොට ඒකට විතරයි කය කියන්නේ. එයින් පිට වෙන කැසිලි, වෙන වේදනා, වෙන කැක්කුම් පිපුරුම් ආවොත් ඒකත් අපි කියන්නේ හිත පිට කියන්නේ. අර අධ්‍යාත්මකයත් කොටස දැන් අරිටත් වැඩිය බොහෝම සූක්ෂම වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සූක්ෂම වෙන පුරාම අර සීල ආරක්ෂාව තියෙනවා. සීල ශික්ෂාව දිගටම තියෙනවා. ඒ සීල අංග රැකෙන්න ඕන. ඒක සඳහා අර ගත්ත විරිය දිගටම වැඩ කරනවා. වැඩ කරන අතර වාරයේදී අර ඉදිරිපත් වෙච්ච ආනාපානයටම හිත මෙහෙවන්න යම් ප්‍රදේශයක වීර්යයක් අවශ්‍යයි. අර සිල්පද නොකැඩීම සඳහා ගන්නවා වීර්යයට වැඩිය බොහොම සියුම් කතාවක් මෙතන මේ යන්නේ. ඒන්නේ මේ වීර්ය පවත්තන තාකල් සීලය ආරක්ෂාව තියෙනවනම් අපි අරමුණට හරියට ලෑල්ලකට වෙඩි තියන්න පුරුදු වෙන කෙනෙක් වගේ ආනාපාන ධ්‍යානට හිත මෙහෙවමින් මෙහෙවමින් කටයුතු කරනවා. ඒ කටයුතු කරන වාරේ වරින් වර අපිට තේරෙන පටන් ගන්නවා ආස්වාසයට යොමු හිත ආස්වාසයේ හොඳට ස්පර්ශ කරලා ආස්වාසය අත්දකින්න. ඒත් එක්කම ප්‍රස්වාසය මතුවෙනවා. ප්‍රස්වාසයට අර වගේම සාදරව. අර වගේම ප්‍රස්වාසයට හිත යනවා. ප්‍රස්වාසයට ගියාම ආස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය කියන හොඳට වැටෙනවා. ඊගාට ඔන්න ආය ආස්වාසයක් එනවා ආයෙත් අර ඉස්සල බලපු ආස්වාසය නෙවෙයි අලුතෙන්ම ඇතිවෙච්ච ආස්වාසයක් කියලා ප්‍රස්වාසයේ තිබුණු අත්දැකීම ආස්වාසයට යොමු කරනකොට හිත පැකිලීමක් නැතුව මෙලෙක් මුරුදු කර්මන්නේ දෙයක් විදිහට ආස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට එන එන මතුවෙන මතුවෙන අරමුණට ඒහා සමාන උපක්‍රමයකින් හිත නැංවීම ඒකත් මෙතනදී වීර්යචෛසික තමයි වැටෙන්නේ. ඒකට කියන්නේ නික්කම ධාතු කියලා. ඒ ගත්ත අරමුණ නොවැටි දිගට පවත්වාගෙන යන්න කරන දේ. මේ දේට ප්‍රධාන වශයෙන් බාධා වෙන්නේ මේ නීවරණ ධර්ම පහක්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන්නේ. ඉතින් මේ නීවරණ මත උණයි කියලා අර සීලෙත් කඩාගෙන ගත්ත අරමුණත් අමතක කරලා අපි සම්පූර්ණයෙන්ම මේක බහා තැබුවොත් එතකොට කියන්න තියෙන්නේ අපි වීර්යවන්ත ගතියක් නෙවෙයි හිතේ තියෙන බොහෝම කුසීත පසුබාහන පරාජිත ගතියක්. අපි එතෙන්දි සීකර ගන්න ඕනේ මෙතෙන් අපිට එන්න පුළුවන් උනේ වැදගත් සීලක පිළිතලයි. මේ සීලේ කටයුතු කරගෙන යනකොට භාවනාදී කියදෝපුවාම විවිධාකාර බාධා එනවා. බාධා නැවෙත් ඉන්නේ මොකද මේක සම්පූර්ණ කෙලස් බර ලෝකයක් අපි හිතියි. දැන් අපිට තියෙන එකම අරසාව කය වචන දෙකෙන් දුස්චරිත නැහැ. කාය දුස්චරිත, වචී දුස්චරිත නැහැ. නමුත් අපේ හිත දැන් තමයි අපි ඉස්සල්ලාම මේ පරීක්ෂා කරන්න බලන වෙලාව. ඒ නිසා හිතේ කිසියම් ගුණ ධර්ම වැඩිලා නැහැ. වැඩිම පිණිසයි අපි ඇති වෙලා දැනට හිතේ තියෙනවා නම් දැන් තමයි බහගෙන තියෙනවා නම් ක්ලේශ ඒක දුරු කිරීම පිණිස අපි ආස්වාද ප්‍රසවාසයේතම හිත මෙහෙවන්න පටන් අරගත්තට පස්සේ ඇතුළත තියෙන නීවර ධර්ම ටික ටික ටික ටික ටික අයින් වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදී දැන් මේ කියන අපි සමාධි උත්සාහයක් මේ කෙරේ. අරමුණට ආස්වාසයට ප්‍රසවාසයට හිත යොදනවා. යම් වෙලාවක යෝගාවචරයට එකින් එකට එකින් එකට දිගින් දිගට ආනාපානයේම ආස්වාසයෙන් ප්‍රසවාසයට ප්‍රසවාසයෙන් ආස්වාසයට හිත වැඩිගෙන යන්නේ කියොත් අර සීලෙන් ලැබිච්ච අභය සුඛයට වැඩිය අමුතු වෙනසක් දැනෙන්න පටන් ගන්නවා දැන් ගහන ගහන එක හරියනවා. බාධක නැද තමයි. නමුත් සමහර වෙලාවට මේ වීර්ය ශක්තිය නිසා හරියන්න පටන් ගන්නවා. ආනේම හරියන්න පටන් අර ගන්නකොට ඒ යෝගාවචරයට ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අර දාන දුන්නට වැඩිය, සීලයක් රැක්කට වැඩිය වෙන සමාජ සීලී කටයුත්තක් කරාට වඩා විශාල ශ්‍රද්ධාවක් එන්න පටන් අර ගන්නවා. මට පුළුවන් ආස්වාද ප්‍රසආද පැලි තුන හතරක් බලන්න. මට පුළුවන් ආසාද රැලි ප්‍රසආස විනාඩි 3-4ක් බලන්න ආදි වශයෙන් මේක වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අර ප්‍රසාද සද්ධාවනේ හොඳට බැසගත්ත සද්ධාාවක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ සද්ධාව කවදාකවත් මේක පරියන්කේක පටන් ගන්න කාලෙම ඇය ගණන් හිටින්නේ නැහැ. පැයක් භාවනා කෙරුවා. සමහරවිට ආස්වාද ප්‍රසවාස දෙකක් තුනක් අල්ලගන්න පුළුවන් වෙන එක විතරයි මුලින් කරන්නේ. ඒකම ඇති. මොකද මේ සීල ශික්ෂාව මත ඉඳගෙන කරන සමාධි ශික්ෂාව යන්නේ මේ දැන් ක්‍රියාත්මක වෙන්නේ වීරිය ඒ ඒ අරමුණට හිත නැංවීම වශයෙන්. මේ මේ හිත නැංවීම අපි කියන තව විදිහකට ආනාපානේ භාවනාවට නැංවීම කරන්නේ කොහොමද? නැත්නම් මේ මෙතෙන්දි වීර්ය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ප්‍රධාන වශයෙන්ම මෙනෙහි කිරීම මාර්ගය. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා. පිට වෙනකොට පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. මේ විදිහට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනකොට අරමුණයි හිතයි මූණට මූණ දාලා හිතන කතරපත් වුණොත් මෙනෙහි කිරීමේ යන්ත්‍රය සාර්ථක වීමට යෝගාවචරයට ඇති වෙනවා සද්ධාව. මේ සද්ධාව අර මං කලින් කිව්වා වගේ බොහෝම මේ සිත් ගන්නසලු අයිට වැඩි හොඳ සද්ධාවක්. මේ සද්ධාව වැඩි වෙනකොටම අර වීර්ය කිරීමේ ශක්තිය තව තවත් වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට අර චක්‍රයක් කරකවෙන්න පටන් අර ගන්නවා සද්ධාව නිසා වීර්ය වැඩි. වීර්ය නිසා සතිය වැඩි. සතිය නිසා සමාධිය වැඩි වෙනවා. සමාධිය නිසා ප්‍රඥා වැඩි. මෙතෙක් කල් අපි ළඟ තිබුණ මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා වගේ ඉන්ද්‍රිය පිළිබඳව තර්ක ඥානයක් පමණයි. දැන් යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා ආනාපානයේටම හිත යැවීම සාර්ථක වෙන්න වෙන්න වෙන්න තමන් තුළ තමන්ගේ භාවනා ක්‍රමය පිළිබඳ ඇදහිීමක් එන්න පටන් ගන්නවා. මම මේ කරපු ප්‍රයත්න නිසා මට දැන් ඉස්තිරව කියන්න පුළුවන් ආනාපාන දෙක තුනකට අදිෂ්ඨාන පූර්වක යන්න පුළුවන්. ඒ වගේම මම භාවනා කරනකොට මට ප්‍රධාන වශයෙන් බාධා කරන්නේ ශබ්දය කියලා ස්ථානපූර්වක හොඳට හිතලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මට බාධා වෙන්නේ වේදනාවක් නේද? මට වාදනාව වෙන්නේ හිතවිල්ලක් නිසා ආදි වශයෙන් ආනාපානෙට ගියා නම් යන්නේ කොහොමද? යවන්නේ කොහොමද? හිතනවද නැද්ද? බාධා කරන්නේ මොකද්ද කියලා හරියට සපේලා කියන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ නිසා එවැනි යෝගාවචරයේ කර්මස්ථානාචාර වේලක ඉදිරියට හම්බුණාට පස්සේ කර්මස්ථානාචාර වල ඇහුවොත් කොහොමද කරන භාවනාව කියලා ඒ පුද්ගලයාට මේ මොහොතට සපයලා උත්තර දෙන්න පුළුවන්. මම මගේ හිත ආසත් ප්‍රසආසයට යොදනවා. එතකොට මට උගාවක් වෙලාට ඒක වැටෙන්නේ කො නාසිකාග නැත්නම් තොලාග එහෙම නැත්නම් වෙන උගුවේ හෝ පපුවේ හෝ කොහරි මට ඒක නිදන්න මට ආස්වාද ප්‍රසආස රැලි මෙච්චර ගාණක් බලන්න පුළුවන්. එතකොට ඇයි කැඩෙන්නේ? මට කැඩෙන්නේ මේ ශබ්ද ඇහෙන නිසා. එනකම් මගේ හිත කැඩෙන්නේ වේදනාව නිසා. අංගීත කැවෙන්නේ ඊචිවිලින් ශාකල බොහොම ලස්සන සපෙල දෙන්න පුළුවන්. උත්තර දෙන්න පුළුවන්. නමුත් මේ විදිහට වීර්ය තේරුම් ගත්තේ නැතුව එහෙම තමයි භාවනා මාර්ගයේ භාවනා පතේ තේරුම් ගත්තේ නැති යෝගාවචරයේ ඉස්සරහට වෙච්චහම කුහෙන්දෝ කෙලවරකින් පටන් ගන්නවා කතා කරන්නේ. මට ආලෝකයක් පහළ වුණා. ඒක හිත උනේ අහව කාශි බුදුහාමුදුරන් කාලේ ඕන්න මෙහෙම කියලා පටන් අරගත්තාම කුහේ යනවද මොනවා කියනවාද කියලා ඒ අහගෙන ඉන්න කෙනාට මොනවද දැක්කත් ඒ නිසා අපි මෙතනදී හොඳට තේරුම් ගන්න ඕනේ භාවනා ශේෂ්ත්‍රය කියලා කියන්නේ මෙන්න මේ වීර්යයේ තියෙන මේ නෙක්ඛම ලාභෙපණි අවස්ථාවයි. එතෙන්දී පැහැදිලිවම අපි තේරුම් ගත යුත්තේ මොකද්ද? Taman මේ කරන භාවනා නැත්තම් මේ භාවනාවට ලං වෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා දාන්නවා. යෝගාවචරයේ ක්‍රියාපහ කාර්ය භාරය මොකද්ද? ඒක Taman කලේ කොහොමද කියන එක තමයි ඒ කර්මස්ථාන සුද්ධ කරන වෙලාව කමඨාන දෙන ගුරුවරයෙක් හම්බෙච්චාම කරගන්න තියෙන ලොකුම දේ. එහෙම කියන්නේ වෙන කොච්චර විස්තර කතා කරත් ඒකෙන් තේරෙන්නේ මේ වීර්ය යොදන වීර්ය හපියට එල්ලෙට ගිහිලා නැහැ. ඒ වගේම මේකයි වටිනාදී කියලා තේරුම් අරගෙනත් නැහැ. ඉතින් ඒක නිසා මොනවා හරි හිතලා අනිච්චන් දුක්ඛං අනත්තං කියලා හිතනවා. නැත්නම් මට ආලෝක පහළ වේවා කියලා හිතෙනවා. එතකොට වෙන්නේ එක්කෝ මේ වීර්ය හරියට අරමුණට විහිද වීමේ දින සූර්ය කාර්ය සූර්ය භාවය, කර්මන්නේ භාවය, කාර්යක්ෂම භාවය නැති නිසා එක්ක ප්‍රතිඵල නොදී කම්මැලි වෙලා හේ බහලා අසුබා. එහෙම නැත්නම් අරමුණ කොහෙද කල්පනා කරනවා මම මේ ඉඳගෙන කොහොමද මම නිවන් දකින්නේ මම කොහොමද ධ්‍යානයක් ලබන්නේ ආදි වශයෙන් අදි දැඩි වැරගෙන කටයුතු කරන නිසා මෙතනදී පළවෙනි මට්ටමේ වීර්යයිසිකට වඩා අධික වීර්යය යොදන්නේ නැතුව දීන වීර්යයකට අහු වෙන්නේ නැතුව අරමුණට හිත යොදවනවා කියනකොට ලොකු සත්‍යයක් ලොකු සම්පජාඤ්ඤයක් ප්‍රතිත අවශ්‍ය කරනවා. ඒකයි ආතාපි සම්පජානෝ සතිමා කියලා කියන්නේ මේ මැද මට්ටමේ සමාධියක් ඇති කිරීම සඳහා යොදවන වීර්ය කවදාකවත් සීමාව ඉක්මවල කරලත් බෑ අවශ්‍ය සීමාවට නැත්තම් කෙරෙන්නේ නැහැ. ඒක නිසා හරියට දැනගන්න ඕනේ විතක්කේ කියන චෛතසිකයේ වශයෙන් මුත් මේක උගන්වන වෙලාවක් තියෙනවා. තමන්ට අරමුණට හිත නැවත නැවතත් නැංවීමේ ශක්තිය තමයි මෙතනදී වීර්ය කියලා කියන්නේ. ආන්නේ මේ වීර්ය ඇති කරගන්න යෝගාවචරයට ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි පරියන්කේ ඉඳලා හොඳට සක්මන් කරලා හිත කර්මණිය කරගන්න. වාඩි වුණාට පස්සේ මූල කර්මස්ථානට හිත සම්‍යක් විදියට යහපත් විදියට බස ගන්න පුළුවන් නම් ඒ අරමුණේ හිත පිට නොයන පිණිස අරමුණේම හිත පැවැත්වීම පිණිස මෙනෙහි කිරීම දිගට පවත්වමින් බොහෝ වේලා නැත්නම් බොහෝ වාර ගණන් අරමුණේ පැවැත්වීම තමයි කරන්නේ. මේක කරනවා නම් අනිවාර්යයෙන්ම ඉස්සිස්සලම ඒ යෝගාවචරයම Taman තුල සද්ධාව පහළ වෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. මං කරන දේ හරි. මං කරන දේ පිළිබඳ Taman ඇදහිල්ලක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ ඇදහිල්ල එනකොටම හරියට ගණන් පත්‍රයකට උත්තර දෙන්න අපි ඉඳගෙන පළවෙනි ගාන හැදුවා නම් හරි ගියා නම් අපිට අනිවාර්යයෙන්ම උනන්දුවක් ඇති වෙනවා ඊගාව ගානක් බලන්න. අන්නේ වගේ අරමුණට හිතේ වෙන කියන මේ භාවනාවේ අයන්න අයන්න. හරිනම් එතකොටම හිතේ ඇති වෙන මේ ඇදහිල්ල ගැතිය නිසා නැවත අර වීර්ය දිදුලන මට්ටම. හේබාන්නේ නැති මට්ටමට තව තවත් උනන්දු ඇති වෙනවා. ඒ උනන්දුව පැහැදිලිවම සතියට ආධාර සතිය කියලා කියන්නේ ගත්ත අරමුණ එක හැරයක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතරක් නෙමෙයි අඛණ්ඩව සතියක් ඇති කරන්න මෙන්න මේ වීර්ය අනිවාර්යයෙන්ම තම තුළින්ම විශ්වාසය ඇති වෙනවා. මෙන්න මේ විශ්වාසය නැත්නම් මේ අරමුණකට හිත යෙදුවෙමින් අරමුණට හිත ගියා නම් එතන නීවරණ නැහැ. එහෙමනම් මේ අරමුණේ මේ ඇතුල් වෙන වාර මේ පිට වෙන වාර කියලා විෂද භාවය වැඩි වෙනවා. පිම්බීම හැකිලිම කරන කෙනෙක් නම් නීවරණ නැතුව අරමුණට වීර්ය අනුව හිත එනේ කරන හිත ගියා නම් මේ පිම්බෙන වාරය කියලා හැකිලෙන වාරෙන් හොඳට වෙන් කළා පෙන්නේ. මේ හැකිලෙනවා පිම්බෙන වාරේ මේ හැකිලෙන වාරේ මේ හැකිලෙන වාරේ මේ පිම්බෙන වාරෙන් කියලා ඒතර පිම්බෙන වෙලාව හැකිලෙනවා කියලා මෙනෙහි කරන තරම් කලකොල වෙන්නේ. හැකිලෙනවා හැකිලෙනවා දාන්න. මේ මේ දේ වෙනකොට ඒ යෝගාවචරණ මේ සත්‍ය පිළිතුරන කියලා කියන්නේ මොකද්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද ආදි වශයෙන් මේ ධර්මයේ සරුවචනන්ත අවුරුදු 2500කට කලින් දේශනා කරපු දේ ඩිංග ඩිංග ඩිංග නික අත්දැකීමට අහු වෙන්න පටන් ගන්නවා. මේක කවදාකවත් කළු ලෑල්ලක ඇඳලා චිත්‍රකින් පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා. විශේෂයෙන්ම අපිට අර ප්‍රසාද ශ්‍රද්ධාව නම් ඔන්න බුදු පිළිමයක් ළඟට ගියාම පිරිසක් එකතුලා සූත්‍ර සජ්ජායනා කරනකොට එනවා. නමුත් මේ අරමුණ අදහනවා. අරමුණටම මෙනෙහි කරමින් අපි යනවා. මේකයි සමාධිය කියලා එන සද්ධාවේ දෙවෙනි චෛත්‍යකේ නැත්තම් ඕකප්පන ප්‍රදේශයේ නැත්තම් මේ වීර්යයේ අග්ගහයේ මේ පරිපූර්ණ වීර්යය ඉඳ ඉස්සලා එන මේ වීර්යයේ ස්වභාවය තේරෙන්න පටන් අර ගන්නකොට තමයි යෝගාවචර මේ ධර්ම කොටස ටික ටික ටික ටික තේරෙන්න පටන් ගන්න. ආන්න එහෙම තේරෙන්න පටන් අරගත්තට පස්සේ ඒ පුද්ගලයාට කල්පනා ඥානයක්වත් ගන්නවා මම සීලක පිළිපිටු නිසා තමයි මේ විදිහට මේ සූක්ෂම දෙයකට හිත යොදා ගන්න පුළුවන් උනේ මේක දිගට පවත්වන්න නම් මම දිගටම ඇති වෙලා කියන කෙලෙස් නැති කර ගන්නත් ඕනේ මත්තර කෙලෙස් නැති වීම පිණිස හිත කාය චිත්ත කාය වචන දෙක තහවුරු කර ගන්නත් ඕනේ කියනකොට මේ පුද්ගලයා තුළ ඉස්සිතලාවතාවට වගේ ඇතුළතින් මේ පවට බය ගතිය සහ පවට ලැජ්ජාව කියන කිරියෝ තප්ප දෙකම හර වෙන්න පටන් ගන්නවා. ඒක කවදාකවත් එනකොට පවරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ශද්ධාව, විරිය, සතිය ආදී ධර්ම පහළ වෙනකොට තමයි ඇතුළත හිතේ කර්මන්නේ භාවය වැඩි වීම නිසා තමයි ඉස්සෙල්ලාමේ සුඛ ධර්ම හිතේ පහළ වෙන්න පටන් ගන්නෙ. ඒ පුද්ගලයාට හැබැයි එතකොට අපි අර ගිය පාරක් කතා කරා වගේ තමන්ගේ වැරදි වඩ වඩා පේන්න පටන් ගන්නවා. Taman තුලින් වර්ධින හැටි. මේ අරමුණක හිත පවත් ගන්න බැරි තරම් මගේ හිත රාග අරමුණු සහිතයි. ද්වේෂ අරමුණු සහිතයි. නිදිමත සහිතයි. හිත චංචල කම්පන ගතියි තියෙනවා. සැක කියනවා ආදී වශයෙන් මේ පුංචි පුංචි දේවල් තේරෙන්න තේරෙන්න තේරෙන්න තේරෙන්න Tamanට මේ පව කෙරෙහි ඇති බය සහ පව කෙරෙහි ඇති ලැජ්ජාව ඒ මොකද පරියන්කයට ගියාට පස්සේ කලින් කරපු වැරද්දක කුකුස් පහළ වෙන්න පටන් ගන්නවා. හිත දෙස් දෙන කතිය පහළ වෙන්න පටන් ගත්තොත් මොනම නාතර කිව්වත් හරියන්නේ නැහැ. ඒක වද දීලම තමයි නතර කරන්නේ. ඒකට මේ බුදුම පරිසංශ කියනවා නිකන් උදාහරණයක් වශයෙන් ගන්නේ කියලා. භාවනා කරන්න ඉස්සලා සක්මන් කරනවා වෙනකොට විනාඩි 5ක් විතර කයි වාරුවක් ගන්නදී. ඉහිල්ල වාඩි වෙන්නේ කියලා කියනවා. අඩු ගාණ විනාඩි 10ක් අර කයි වාරුව රිපීට් වෙනවා. ඒකට තේරෙනවා විනාඩි 5ක් ඒ අයිවාර නැත්නම් සම්පප්පලාව කියන්නේ. සම්පප්පලාව කෙරුවට පස්සේ විනාඩි 5ක්. ඒකේ ප්‍රතිරාම විනාඩි 10ක් තියදී මොන තරම් වීර්ය කෙරුවත් ඒක සම්පූර්ණ වැඩක් නැති වැඩක්. කළ යුත්තේ නම් අපි මේ ගෞරවයක් වශයෙන් භාවනා කරන්න ඉස්සෙල්ලා ඒකට පේවීම කරන්න ඕනේ. නොකර ඉන්න දැනගන්න ඕනේ මේක. එහෙම නැතුව කරලා සුද්ධ කරනවායි කියන එක බොහොම අමාරුයි. එතකොට තමයි යෝගාවචරයට අර බයලජ්‍ය දෙක පහළ වෙන්න පටන් අරගන්නේ. පවට බය සහ පවට ලැජ්ජාව කියන එක. ඉතින් මේ පවට බය සහ පවට ලැජ්ජාව කියන එක සමහර විටක ස්වයංකී ස්වයං විවේචනය අධික වුණොත් ඒ යෝගාවචරයට නින්දන වෙන ගතිය. ඒක නැත්නම් අර පුංචි සිද්ධියකටත් මුහුණ දී ගන්න බැරි ගැස් පහළ වෙනවා. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ අර සූක්ෂම විදිහට නැත්නම් කායික වාචසික දුෂ්චර්චන ඇතිව නෙවෙයි මේ පරිඋත්ථාන මට්ටමේ කෙලස් කැපීමක් නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ මේ වීතික්‍රම මට්ටමේ කෙලස් කැපීමක් සිදු වෙන්නේ ඒ නිසා මේ වෙලාවේදී බොහෝම සියුම් සමතුලිතතාවයක් රැකගෙන යන්න ඕනේ ඕනෑමට වැඩිය මෙව්ව කල්පනා කරලා හිත වික්ෂිප්ත කරගන්නත් නරකයි සත්‍ය සමා විශේෂයෙන්ම වීර්ය සතිය දෙක වැඩෙන්න පටන් අරගත්තා මේ වගේ බොහෝම සියුම් බොහෝම සංවේදී තත්ත්ව පහළ වෙන්න පටන් අරගන්නවා ඒකයි බුදුරජාණන් වහන්සේ අර සතිපට්ඨාන සූත්‍රය ආනාපානේ දේශනා කරන්න කලින් රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා අරඤ්‍යගතෝ වා කියලා කියන්නේ එවැනි පරිසරයක් තිබුණොත් යොදන වීර්යය ඵලදායීත්වය වැඩි වෙනවා. පරිසරයේ වැරදිලා කොච්චර වීර්ය කරත් විශේෂයෙන්ම මේ නෙක්ඛම්ම ධාතුවේදී සත්‍යය කරුණු ටික නොසලසි කොච්චර වීර්ය කරත් හරියන්නේ සමහර වෙලාවල් වලට මේ පොත්පත්වල සඳහන් කරනවා අර්ධියත් ඵල සමාපත්තිය ලැබිලා තිබුණා. ඒ සම ලබාගත් අරියත් ඵල සමාපත්තියට නැවත සමවැදීම පවා මේ වගේ දේවල් වලින් බාධා වෙන්න පුළුවන් කියලා. ඒක දසක ඒ කැලේම වාසය කරපු රහතන් වහන්සේ නමක් බොහෝමත්ම විවේකීව ගත කරලා තියෙනවා. උන්වහන්සේ පින්ඳ පාති කරන්න ගිහිල්ලා ටිකක් වෙලා ගිහිල්ලා එනකොට දැකලා තියෙනවා ඒ කැලේට දර කරන්න ආපු පොඩි අම්මලත් එක්ක ආව පොඩි දඩුවෝ අර තමන්ගේ ආවාසය සම්පූර්ණයෙන්ම තේන්දවල ඇදලා බදලා දාලා ඒක විනාශ කරලා මිදුලෙත් එක්ක කලකොල කරලා උගක්වාගත්ත කඩා දාලා සාන්ති කරලා ගිහිල්ලා. ඒ සාන්ති ඒතනක් කරගත්තේ නැහැ. එහෙම ගිහිල්ලා අර බින්ද වාසයෙන් පස්සේ හොඳ සක්මනක් නෙහිද්ද වෙන්නේ. දාන ගණ්ඩත් ආ වෙලා කියලා ඉතින් මේ භාවනා ශාලාව තමන්ගේ කුටිය ඇතුළට ගිහිල්ලා අදිෂ්ඨාන කරලා තියෙනවා මම මේ ලබාපු අරියත් බල සමාපත්තිය මට ලැබේවයි කියලා. ඒක හරියට මේ අපි ෆ්‍රිජ් එකේ තිබ්බ කෑමක් ගෙනලා පස්සේ ෆ්‍රිජ් එක කරලා කෑමක් ගන්නවක වැඩක්. ඒ තරම් මේක Tamanne විශ්වාසය. නමුත් මේ සංසි බැලුවොත් මොන්නම තලකින්වත් එන්නේ නැතුළු මේ. අර කියපු සමාධිය එන්නේ නැහැ. ඊට පස්සේ කෙරුවේ මොකද්ද? සීලය ආවර්ජනය කරලා බැලුවා. මේ ඉතින් මේ මොකක්hari පැටලලා ඉල්ල. ඒ රහතන් වහන්සේ නමක් තමයි සීලය ආවර්ජනය කරන දෙයක් නෑ. නමුත් උන්වහන්සේ දැක්කම මේ වාරිත්‍ර සීලයක් කියලා මේ. Taman අතීත වත කියලා නෑ. කුටි ආමදලා සුද්ධ කරලා නෙමෙයි වාඩි උනේ. ඒ නිසා බහිද්ධා වස්තු අවුලයි. ඒක හොඳට දැක්ක ගණන් ගන්න තු තමයි ඉන්නේ වාඩි උනේ. ඒ ඇති. අර ඉන්න සමාජයේ එන්න ඒ ඇති. එතකොට මේ බුද්ධලට තේරෙන්න පටන් ගන්න මේක ඇති කරගත්තට පස්සේ මේක දිගට නඩත්තු කරන එක ලේසි අයාලේ ගිහිල්ලා මේක අවුල්පාස වුණොත් බාහිර වස්තු හෝ සීලයට සම්බන්ධ කොටසක කවදාකවත් සමාජයක් එන්නේ. ඒක නිසා මේ සමාධියට එන්න සුදුසු පරිසරයේ යම්ම චිත්තක්ෂණයක ලැබුණා නම් ඒක හිතා ගන්න ඕනේ ඉතාමත් දුර්ලභ ක්ෂණයක් මට මේ ලැබිලා තියෙන්නේ. එන මොකද්ද? අරමුණට හිත ගියා. මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය කියලා තේරුණා. එහෙනම් හිතා ගන්න ඕනේ මේක ඉතාමත් දුර්ලභ අවස්ථාවක් අඬලා, යාප් වෙලා, බැගෑ වෙලා, සතියේ දොලා වීර්යය යොදවයි. ඊගාව චිත්තක්ෂණයත් මට ආනාපානෙ වැටේවා කියලා අර ගත්ත ගැම්ම, ගත්ත Java ඉදිරියට ගෙන යාම තමයි මෙතන මේ කියන වීර්යවන්තකම. එහෙම නැතු වැරදුනාට පස්සේ අඬලවත් එහෙම නැතුව මට කාය දුස්චරිත තිබුණත් වාචික දුස්චරිත තිබුණත් මට පුළුවන් මේ සමාධිය ගන්න පුළුවන් කියනවනම් ඒක කවදාකවත් සද්ධර්මයේ අවබෝධයක් නෙවෙයි. ඒක ඔක්කොම ගැම්ම මත දහිතීමක් තමයි මේ වීර්ය චෛසික ක්‍රියාත්මක වෙන්නේ. මේ වීර්ය චෛසිකේ මත අරමුණේ විනාඩි 2 3 4 ඉඳ ගියාට පස්සේ තමයි ඒ පුද්ගලයාට තේරෙන්න පටන් අරගන්නේ මේ ආරස්සාවේ තියෙන වටිනාකම. භව, භවට ඇති බය සහ භවට ඇති ලැජ්ජා. ආන්නේ ධර්ම දෙක මතුවාන පස්සේ ඒ පුද්ගලයා නිතරම සැලකිලිමත් වෙනවා. වරද්දලා හදනවට වැඩිය හොඳයි නොවරදීම කටයුතු කරන්නේ. ඉතින් මේක ඉතාමත්ම සූක්ෂම ක්‍රියාත්මක වෙන නිසා සමහරු මේ වීර්යචෛසික උනත් වරදොල තේරුම් ගන්න ඕනට වැඩිය අධික වීර්ය කරන්න හදනවා. එතකොටත් අද හිත වික්ෂිප්ත භාවයට යනවා. වීර්ය නොකර ඉඳලා <clears throat> නිකම්ම නිකම් ඉඳලත් බෑ. ඒ නිසා ඒකට අවශ්‍ය කරන වීර්ය ප්‍රදේශය අපිට ගන්න තියෙන අර <clears throat> පොළවෙන් උඩට උස්සගත්ත මේ සැකලය ඒ සමාන ආකාරයෙන් පවත්වාගෙන යන්න ඒක තුළ සමතුලිතතාවය ගෙනියන්න වගේ මේ සමාධි අවස්ථාවේදී වීර්ය හොඳ සම මට්ටමක පවතිනවා. ආන් මේක පිළිබඳව නොදැනුවත් වුණොත් බොහෝ දෙනා සීලේ අඩුපාඩුකම් තියේදී පරියංගයට ගිහිල්ලා අල්ලි අවුලකටපත් වෙනවා. සීල අඩුපාඩුකම් කියලා කියන්නේ අපි ළඟ තියෙන වත් පිළිවෙත් ටිකක්, වගකීම් ටිකක් තියෙනවා, යුතුයකම් ටිකක් තියෙනවා. මේ යුතුයකම් පැහැර හැරලා කොච්චර සමාධියද කියත් පළවෙනි විනාඩිය දෙකේ හරියන්නත් පුළුවන් ඊට පස්සේ ආයෙ කරේ. නිසා හොඳම වැඩ තමයි හැමදාම ආධුනික හිතක් ඇති කරගන්න. හැමදාම අපි ධර්මයට ගෞරව කරලා මේ වීරිය කියන එක මොනම වෙලාවකත් බහා තබන්න බෑ. හැම චිත්තක්ෂණයකම අරමුණට හිත ගියානම් ඒ අරමුණට ප්‍රේම කිරීම. ඒ අරමුණ ඇදහිීම. ඒ අරමුණ සාදරව අත්දැකීම තමයි නීවර දුරු කිරීමේ ක්‍රමය. ඒක බොහෝම වටින දෙයක් විදිහට සලකලා දිගින් දිගට දිගින් දිගට අරමුණේ විස්තර බලනවා නම් ඒකාන්තයෙන්ම හිත මතුවෙන මතුවෙන අරමුණේ සමාධිගත වෙන්න පටන් ගන්නවා. ඒකයි කියනවා කණික චිත්ත ඒකාග්‍රතාව කියලා. කණික චිත්ත ඒකාග්‍රතාති කනමත්තක්ඛිතිකෝ සමාධි. සෝපි ආරම්මනේ ඒකාකාරේන නිරන්තරම් පවත්තමානෝ පටිපක්ඛේන අනබිභූතෝ චිත්තං අප්පිතෝවිය නිච්චලන්ත අපේති කියලා මේක ලියවිලා තියෙන්නේ බුද්ධ වචනේත් නෙවෙයි අටුවාවේ තියෙන ටීකාවක සඳහන් කරලා කියනවා අරමුණ විපස්සනා අරමුණක් වුණත් අරමුණ සමාධි අරමුණක් වුණත් තමන් කලින් යෝජනා ඉදිරි කරගත්ත මේ අරමුණට නැවත නැවතත් හිත වැටෙනවා නම් ආරම්මනේ ඒකාකාරයෙන් නිරන්තරයි. ඒ අරමුණටම නිරන්තරයෙන් අතරමඟදී හිතවිලි සිත් බාධා මේ වේදනා බාධා නැතුව නිරන්තරයෙන් පවතිනවනම් ප්‍රතිපක්ෂේන අනබිදුතෝ මේට විරුද්ධව පවතිනා වූ නීවරණ ධර්මයාගෙන් යටපත් උනේ නැත්තම් හරියට අර්පණා සමාජයක වගේ ඒ ඒ චිත්තක්ෂණයේ ක්ෂණික සමාජයක් වෙන්න පටන් ගන්නවා. මේ අපේ ජීවිතේ මොනම විශේෂකින්වත් පුරුදු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක අනිවාර්යෙන් භාවනාවේදී කරන දෙයක්. ආන්නේ විදිහට විපස්සනාට බලව පය සක්මන් භාවනා ගත්තොත් වමේදී යම් ආකාරයකට සමාධිගත වෙනවද? ඒ වමේ ක්‍රියාවලිය සම්පූර්ණම කරලා දක්න පායට යනකොට අර වගේම සමාධිය හිතිනවා. ඊට පස්සේ දක්නෙන් ගිහලා වමට ගියත් ආයෙ හිතිනවා. ආනේ විදිහට ඒ පණින පිම්මට බෙදි කියනවා තියෙන තියෙන බෙදිල්ල වදිනවා වාගේ මෙන්න මෙතෙන් දිනනකොට තමයි අපිට මේ ධර්මයේ තියෙන මේ සාන්දෘෂ්ටික ගතිය හරියට එල්ලෙට කෙව්වෝ වැඩ කරොත් අනිවාර්යයෙන් මේ ධර්මයේ වළක්වන්න පුළුවන් බ්‍රහ්මයකවත් දෙවියෙක්වත් මාරයෙක්වත් මොනක්වත් හැබැයි මේ සාධක ධර්ම අවුල නම් ඒක හදන්න පුළුවන් జగතෙක් ඇත්තෙත් නැහැ. මේ වීර්යසයිසිය ගැන ඉගෙනීමෙන් අපි කරන්නේ යමක පටලවිලක් තියෙනවා නම් කිසිම පැකිලීමක් නැතුව අපි ආපස්සට පියවරක් අරගෙන මුදුවර සලකලා බලන්න ඕන කොතනද පැටලලා තියෙන්නේ. පැටලෙන්න පුළුවන් ඕන තරම් පැටලෙන්න පුළුවන්. නමුත් මේ පටලවිල්ල Taman අවුලක් නොකර ගන්න නම් මේවා පිළිබඳ සාමාන්‍ය මූල ධර්ම දැනුම තියෙන්න ඕන. නිසා සමාධි භාවනා කරන සමත සමාධි හෝ විපස්සනා සමාධියට භාවනා කරන විශේෂම පරියන්ක භාවනා කරනකොට මේ වීර්ය චෛසිකේ සමබර කිරීම අධික වීර්යයට යන්නේ නැතුව අව වීර්යයට යන්නේ නැතුව සමබර කිරීම පුරුද්දෙමයි එන්නේ. මේ වෙලාවට අපිට කියන්න පුළුවන් මෙහෙම කිව්වොත් මෙහෙම වෙනවා මෙහෙම කිව්වොත් මෙහෙම වෙනවා කියලා. ඒ නිසා පුළුවන් තරම් මතක තියාගන්න සෑම වැරද්දක්ම අපිට මොකද්දෝ පාඩමක් උගන්වනවා. හැබැයි ඒකට කිපිලා ඒකට හැපිලා ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් පාඩම කරන්න බෑ. අපි සතිය මේ පීඩිය වැරදුනානේ. අපි සතියට බාර දෙනවා. දැන් මොකද වෙලා කියන්නේ කියලා පොඩ්ඩක් පරීක්ෂා කරන්න. ඒ නිසා වීර්ය අඩු වුණා නම් අරමුණ දක්වා හිත යන්නේ නැතුව අතරමඟ වැටිලා නිදිමත වෙලා කුසීත භාවයට ඉතරයි. උනට වැඩි දැඩිවල් ගන්න ගියොත් අරමුණක් විදගෙන එහා පැත්තට ගිහිල්ලා අපිට අරමුණේ ස්වභාවික ලක්ෂණ දැක ගන්න ලැබෙන්නේ. ඒ නිසා මේ වීර්ය සමබර භාවයෙන් පවත්වාගෙන යන්න බොහෝ කල් වැය කරන්න ඕනේ. නමුත් මේ අතරමැද කාලයේදී අර මූලික ආරම්භක වීර්යයක් නතර කරලා සම්පූර්ණ අවුල් කරලා පටන් ගත්තොත් ආයෙ මුල කියලා පටන් ගන්නවා. ඒක නම් ගාකරට ආධුනික යෝගාසන සිද්ධ වෙන්නේ මේ වැඩ අඛණ්ඩව දිගට ගෙනියන්නේ. නිසා වෙලාවක හොඳ වීර්යවන්ත තත්වයකට සමාධිමන්ත සතිවන්ත තත්වයකටපත් වෙනවා. ඊට පස්සේ අපි දන්නේ නැහැ එවැනි ඇති කරගත්ත මේ වීර්යයක් ඒ සතිය අඛණ්ඩව පැවැත්වීම සඳහා කුමන නෑදෑයෙ කුමන යාළුවෙ කුමන ආහාරයක් කුමන ඉරියව්වක් කුමන කතා පැවැත්මක් හොඳද කියලා. ඒ නිසා අපිට කරන්න වෙන මේ පරිේශණය අපි ඇති නාස්ති වෙන ප්‍රභව මෙතිකයි කියලා. නමුත් අපි හිතන්න ඕනේ එහෙම හිතනකොට නම් අපිට හරි සංවේග භාව වෙනවා. මේ විදිහට හොදෝද මඩේ දාන්න කොච්චර කල් යයිද කියලා. සමහරවිට බය හිතනවා කවදාවත් කෙලවර ගන්න බැරි වෙයි කියලා. නමුත් මතක තියාගන්න මේ තරමට හිත සංවේදී වුණේ හිතේ තියෙන බයලජ්‍ය දෙක නිසා සතිපට්ඨානේ පටන් ගන්න ඉස්සෙල්ලා අපි මේකත් වැඩිය විශාල අන්ධකාරයක හිටියේ. මොනම දෙයක්වත් දන්නේ නැතුව. දැන් තමයි අපි තේරුම් අරගන්න පටන් ගත්තේ මෙච්චර වටන බුද්ධ සාධනයක් හම්බ වෙලා මෙච්චර වටන මනසාතුරාවක් හම්බ වෙලා අපි ආරද්ධ විදියේ ඉක්මවල දැන් මේ නෙක්ඛම්ම විදියට ඇවිල්ලා මේ කටයුතු කරනකොට අපි පොඩි දරුවෙක් ඉගෙන ඇවිසින්දි ගන්න ගන්නකොට වැටෙනවටත් වැඩි වේගෙන් වැටෙනවා. වෙන මොකද කරන්නේ? ඔච්චරයි තියෙන ක්‍රමය. මෙන්න මේ වැරද්ද අපි අභීතව දැනගෙන සන්තෝෂයෙන් මුලදී ගත්තොත් විතරක් අනිවාර්යයෙන් මේ ඉක්ම මේ මට්ටම පරිඳ පුළුවන්. මේක නිදර්ශනයක් වශයෙන් මම කලිමුත් මතක් කරන්න යෙදුනා. අපි බොහෝ විට මහු භාෂාවේ ඉගෙන ගන්න ඇයටත් තේරෙන්නේ නැහැ. කොයි වෙලාවෙ ඉගෙන ගත්තද කියලා දෙයක් නැත්තේ නෑ. පුදුමාකාර විදිහට ඒක ඉබේම හරියනවා. නමුත් ඕනම කෙනෙක් කල්පනා කරන අපි දෙවෙනි භාෂාවට ගියාට පස්සේ අපි ආයෙත් පුංචි ළමෙක් වගේ අපිට මොනම විදිහකින්වත් අර මව් භාෂාවෙන් ඇති වැඩක් නැහැ දෙවෙනි භාෂාවට. ඒකට සම්පූර්ණ මුලදීම පටන් ගන්නවා. ඒ වගේ තමයි මේ මේ සමාධි භාවනාවට කියලා වැඩ කරන්න ගියාම අපි වැටෙන ප්‍රමාණය මෙච්චරයි කියලා මෙච්චරම එකම ක්‍රමයයි කියන්නේ මේ හෝදෝද මඩේලානික තමයි. ආන එතනදී වැටෙන පශ්චාත්තාප වුණොත් ඒක වීර්යවන්තකමක් නෙවෙයි. වැටුණත් නැගිටින් වැටි වැටි නැගිටින් නැග නැග යම දිනේ කියලා ඉස්සර තිබුණ මේ සාත්වාතයේ හිඳුවා. ආන එක තමයි යෝගාවචරය කියලා කියන්නේ. අපි අතරමැද භෝගී වෙන්න පටන් අරගත්තොත් අර යෝගී අවුරුදු 60ක් 70ක් කරපු එක ඉවරයි අර භෝගී වෙච්ච වෙලාවට. ඉතින් සරුවත් යනවාසේ සඳහන් කරනවා යෝචේ වස්ස සතං ජීවේ කුසීතෝ හීන විදියෝ ඒකානං ජීවිතං සයෝ විචේමාරබ් දල්ලං විදියෝ ආරභෝ අවුරුදු 100ක් අලු මේ කුසීතව හීන විදිය ඇතුව ගත කරනවට වැඩිය එක දවසක් අපිට පුළුවන් නම් අරමුණ ලද වීර්යය ඇතුව දල්ල පරාක්‍රමයෙන් කටයුතු කරන්න ඒක දවස වටිනවා කියන්නේ. නමුත් මේක දවසේ නිකන් හම්බ වෙන්නේ නැහැ. ඒකට පුළුවන් තරම් අපිට මේ චිත්ත පීඩා දීලා උද්දච්ච බකටි පෙන්ලා වැටෙනවා නේද? ඒ වගේම තමයි වෙලාවට වට කරගෙන න්‍යාගුවොත් පුදුමාකාර හරුප කතා කතා කරනවා. ඒ හැටනේ වෙන්නේ තියෙන්නේ මේ සාමාන්‍ය පොළවේ වැලිට ගන්නත් දරුව මොකද්ද භාවනා කරන්න කියලා පිටුවක් හදාන කියන්නේ. ඉතින් ඒ නිසා අපි මෝඩකම කියලා කියන්නේ මේකට මම නොකියම බෑ මම මේ වෙලාවේ කියනවා භාවනා මධ්‍යස්ථාන මේ වන මම භාවනා මධ්‍යස්ථාන කියලා ගණන් ගන්නෑ. භාවනා මධ්‍යස්ථාන ගැන අපි පූර්ණ කාලිනේ යෙදිලා ඉන්නවා කියේසෝ. පූර්ණ කාලේ යෙදිලා ඉන්නකොට අපේ අතින් භාවනා මොනවාරි වැරදුණයි කියලා හිතමු. වැරදිච්ච ගමන් එතනින් විසා ප්‍රධාන වාසාලයට තමයි අපි කියලා කියන්නේ. ඌ දෙනවා හොඳ ලනවා. ඒ මොකද අපි මේක භාවනාවේ තත්ත්වයක් දන්නේ නැහැ. මේක ජීවිත කර්මස්ථානාචාරවලට කියලා දන්නේ නැහැ. මොකද අර මනුස්සයා නිතරම කතාවට ලෑස්තිලා ඉන්නේ. ඉතින් අපි ඉස්ලාම් වැඩියට වාර්තා කරන්න ගිහිල්ලා අර වැඩිම කතා කරන අඩුවෙන්ම වීජයේදී නපුරුම මනුස්සයා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ භාවනාදී ඕනම කෙනෙකුට ඕනම තැනක වැටෙන්න ඉඩ ඒ වැටෙන එකත් භාවනාවක් තමයි. ඒක අපි හරියට ධර්මානුකූලව මම මෙන්න මේ භාවනාව මෙන්න මෙයක් කර්මස්ථාන දෙකේ දාන හිතියක්. මට මෙන්න මේ විදිහට වැටුණා. ඒකේ ලස්සන වාර්තාවක් දෙන්න පුළුවන් නම් ඒ කර්මස්ථානයේ කාර්යයට මුගා කවේ කරනවා ඒක. නමුත් මුගා කියලා ඒක කතා කරන්නේ තමන් තරම්වත් භාවනා නොකරනේ කතාවට වැඩි ඇත්තත් එක්ක යනවා. ඉතින් ඒකට වෙන්නේ මොකද්ද? මඩේ කකුල තිබ්බා වගේ ආය ගන්න හම්බෙන්නේ. ඒ නිසා භාවනා කරනකොට මධ්‍යස්ථ වීර්යය කියනකොට ඔය සෑම දෙයකම ගුණයක් එන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි භාවනා පිළිබඳව මේ අර අපි කලින් කියාපු තාලෙට සංසාරේ බය දැකලා සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන කර්මස්ථානාචාර්යවරයෙක් නම් හැරෙනකොටම දාන්න. මේ කතා කරන්නේ ඉන්නේ භාවනා කරලා අත්දැකීම් සහිතවද එහෙම නැත්නම් භාවනා කරන වෙලාවෙදී කල්පනා කරකට ඉඳලාද කියන එක. පහුවෙනකොට ඒක Tamanටම තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ වීර්යයට උපස්ථාන කරනකොට වීර්යය දියුණු කරගෙන යනකොට ඒකේ තියෙන සෑම අඩුපාඩුවක්ම අත්තරද්දක් මාර්ගයෙන් තමයි අපිට පේන්නේ සෑම අත්තරද්දක්ම හොඳට නැවත සලකා බලනවා නම් අපිට ඒකේ පාඩමක් ගන්න. ඒ නිසා මේ වීර්ය උත්සාහන ලක්ෂණ කියන ඔසවා තබන නැවැටෙන්න වැටෙන්න ඔසවා තබන ගතිය තමයි තියෙන්නේ. උපස්තම්බන රස. ඒක හරියට වැටෙන කේල් ගස් හදනකොට ඔය කඳුකර පළාතවල කේල් කන වැඩිගෙන එනකොට ඒක පල්ලෙහාට බර වෙනවා. ඒකෝට මොකද්ද කරන්නේ අපි ඒකට කුණ්‍යක් ගන්න. ඒක නැත්තම් හරියට ගහ වැටිච්ච ගමන් පොඩි වෙන්නේම කෙසෙල් කනමයි. නිසා අන්නේ වගේ තමයි වීර්ය හැම වෙලාවෙම අපිට ඒ වැටෙන්න හදනකොට කුණ්‍යක් ගන්න දෙනවා. එතකොට ඇති වෙන රස ඒ වැටෙන ආකාරය පෙන්නලා දීලා තියෙන්නේ. හුඟක් වෙලාවට මේ චෛසික ගැන කතා කරනකොට පොත්පත්වල පෙන්නන ඔය ලක්ෂණ රදවච්චපට්ඨාන පදත්තාන ක්‍රමය. ඒ පදත්තානේ පදත්තානේ වශයෙන් වැටෙන්නේ කොහොමද? අසංසීදන රස, පසුන බාන ගතිය. ආපස්සට බලන්නේ නැහැ. ඉදිරියටමයි බලන්නේ. ආන්නේ ඉදිරියට බලන ගතියෙත්ම තමයි මේ වීර්යයේ තියෙන වීර්යවන්තකමත කියන වීරත්වය කියලා කියන්නේ. ඒ නිසා හැකි සංඥාවෙන්ම ඉදිරියට යන කෙනාට කරදරයක් ආපුවාම මේකේ මැදදී අතහරින්න නැතුව දිගට පවත්තන්න නම් පැවැත්වුවොත් විශාල අර තමන්ගේ සාර්ථකත්වය ඇති වෙලා ලොකු ධෛර්යයක් ඇති වෙනවා. ඒක විශේෂයෙන්ම ඔය සීලෙදිත් නෙමෙයි ඔබ තදින්ම බලපාන්නේ ඔය සමාධි භාවනාදී නෙක්ඛම්ම ධාතුවේ. ඒ නිසා තමන් දැනගන්න ඕනේ බාධාවල් එනකොට අතනෑර අඛණ්ඩව භාවනා ගෙන යාමේ ශක්තිය තමයි යෝගාවචරය කියලා කියන්නේ. මේක තමයි මෙතන වීරත්වය කියලා සඳහන් කරන්නේ. ආන්නේ වීරත්වයට යනකොට බාධා නෑ විත්නම් හිතින්නේ. ඒ බාධා ආවත් පසු නොබලන්නේ නැතු ඉදිරියට යන ගැටි තමයි අපපටිවාණිකාවය කියලා කියනවා. හැරි පිටිපස්ස බලන්නේ. මේක සඳහා සඳහන් කරන්නේ මේ දේත ළඟ ඉඳගෙන ආසන්නයේ මුදව කරන්නේ මොකද්ද? අපි අර සංසාරේ බයම තමයි. සංසාරය පිළිබඳව විතර බයක් වැටහිලා තියෙනවා නම් අපි දන්නවා මේක අතහැරියොත් වැටෙන්නේ කබලෙන් ලිපට වගේ තවත් කාම ලෝකයක්. නැත්තම් කාම ආසාව. ඊට වැඩිය හොඳයි මේ මූල කර්මස්ථානයේ ගත කරන්නේ කියලා සංසාර බය පදනම් වෙනවා. එහෙම නැත්තම් විරි ආරම්භ වස්තු පදනම් කරගන්න. මේ විරි ආරම්භ වස්තු බුදුහාමුදුරන්ගේ පුදුමාකාර ලස්සන ඉදිරිපත් කිරීමක්. බුදුජානනාංශයෙන් පෙන්ලා දීලා තියෙන මේ කරුණු හතරක්. ඒ කරුණු හතරදී කම්මැලියා කම්මැලිකමට මේක හේතුවක් කරගන්නවා. වීර්යවන්තයා වීර්යවන්තකමට මේක හේතුවක් කරගන්නවා. අපිට ලෙඩක් ඇති වුණා නම් කම්මැලි හිතනවා ලෙඩ වෙච්ච වෙලාවේ භාවනා කරන්න බෑ කියලා ඒ ලෙඩේ භාවනා නොකරන්න හේතුවක් කරගන්නවා. මොකද වීර්යවන්තයා මම මේ ලෙඩ වුණා නිසා ලෙඩ වුණොත් මට වෙන්න ආසහන කරගන්න බැරි වෙනවා. ඒ නිසා මම අද වැඩියෙන් භාවනා කරන්න ඕනේ කියලා ලෙඩ වෙන්න ඉස්සෙල්ලාම වීර්යයට හේතු කරගන්නවා ඇති වෙන ලෙඩේ. ඉතින් සනීප වුණානේ. සනීප වෙච්ච ගමන්ම වහාම අර අඩුපාඩු කපාගෙන මේ අඩුපාඩු වෙච්චලා සම්පූර්ණ කරගෙන වීර්යවන්ත වෙන්න උත්සාහයක් කරනවා. මොකද කම්මැලි කෙනා දැන් ළඩ වෙලා සනීප වෙන ගමන් ආය දඟගොත් මහන්සියුත් ආය ළඩ වෙයි කියලා අරක කුසීතකම තමයි හොයාගන්නේ. ඒ නිසා යෝනිසෝ මනසිකාරයෙන් මේ එන බාධකය සාධකයක් බවට පත් කරගන්නකොට ඒ කුසීත වස්තු නෙවෙයි වෙන්නේ විරිය ආරම්භ වස්තු. අපි ගමනක් යන්න තියෙනවා කියන කොටත් එහෙමයි. ගමන කල් නැතුවම අපි දැනගන්න ඕනේ ගමනේදී කරන්න බැරි නිසා වැඩියෙන් තමයි ඒ සත්‍ය පිහිටීම ආදී වීර්ය විකීමේ වැඩ කරන්නේ. ගමනෙන් පස්සේ ඒ වීර්යයට හේතු කරගන්නවා මිසක් ගමන හේතු කරගෙන භාවනා නොකර ඉන්නවනේ ඒක කුසීත වස්තුවක් වෙනවා. ඒ වගේම තමයි ඒ බඩගින්නක් ඇති වෙනකොට බඩගින්නට කලින් සහ බඩගින්නට පස්සේ ඒක විභාවනාට හේතුවක් කරගන්නවා නම් නැත්නම් භාවනාදී කොහොමද බඩගින්න දකින්නේ කියන එක දැක ගන්න පුළුවන් වෙනවනම් විරි ආරම්භ වස්තුවක් වෙනවා. ඒ වගේම තමයි මේ සීතල උෂ්ණ දෙක සඳහන් කරලා තියෙන්නේ. අධික සීතලෙත් බෑ කියලා සමහරු නිකන් අධික උෂ්ණෙත් බෑ කියලා. නමුත් වීර්ය කරන කෙනාට එන්නේ එන්නේ එන්නේ ඒ කාලගුණ තත්ත්වයකටදී වුණත් මේ භාවනා කිරීමේ ශක්තිය වැඩි. ඒක නිසා ඒ විරි ආරම්භ වස්තු එන ඕනම දෙයක් වීර්යයට හරවා ගැනීමේ ශක්තිය තියෙනවනම් අපිට පුළුවන් වෙනවා බඩගින්නේදී ආනාපානෙ කොහොමද? බඩ පිරුණාම කොහොමද? මම ගමනක් යන ඉස්සර වෙලා මේක භාවනා කරනකොට කොහොමද? ගමනකින් පස්සේ කොහොමද? ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා කොහොමද? ලෙඩ වුණාට පස්සේ කොහොමද? සීතලේදී කොහොමද උෂ්ණදී කොහොමද කියලා ආනාපානෙ හැම ඉරියව්වක්ම දැක්කත් තමයි මේක පිළිච්ච ශක්තියක් පාටපත් වෙන්නේ. මෙන්න මෙහෙම ඒ සමත කොටස මේ ගොඩාක් විස්තර සහිත කොටසක්. නමුත් අර මේ කියන සයිසිකේ කතාව නිම කරන්න ඕන නිසා අපි මෙතනින් පොඩ්ඩක් අපි යන්න ගියොත් එimhe වීර්ය අවසාන කොට තමයි පරිපූර්ණ විදිය කියලා කියන්නේ වැඩේ සම්පූර්ණ කරන විදිය ඒක හරියට අර වටේ කරකැවි කරකැවි තියෙන රොකට් එක ෂටල් එක අන්ත දිහාවට යොමු කරන එක වගේ බොහොම පුංචි රොකට් එකක් ඕනේ කරන්නේ ඊට පස්සේ කිසියම් ගුරුත්වාකර්ෂණ සම්පූර්ණ අඩු වෙලා ටික දුරක් ගිය ගමන් ඒක හඳේ ආකර්ෂණයට අහු වෙච්චාම ඉබේම හඳ දිහාට ඇදෙන ගතියක් තියෙනවා ඒ වගේ තමයි අපි ගත්ත පින්ජේමයන් කියලම ආනාපානේ සම්පූර්ණ ඒක කීකරු වෙනකන් දෙවෙනකන් ආනාපාන දිගේම යන්න පුළුවන් වුණොත් එක්කෝ අපේ හිත උපචාර සමාධියෙන් කියලා අර්ථනා සමාධිය කියලා සමත ධ්‍යානයක් හෝ ලබනවා. එහෙනම් විපස්සනා මට්ටමේකට ඥාන ඒ පුද්ගලයා ඒ ආනාපානය කියන සැකිල්ල නැත්නම් ආනාපානය කියන සතහන ආකාර වලින් ඉක්මවලා ඒ ආනාපානය තුළ තියෙන කම්පන චංචල ගති වගේ ධාතු මනසිකාර්යයට ඥාන භාවනා ඉබේම සිදුවෙන්න පටන් ගන්නවා. එතින් යහට තියෙන විපස්සනා ඥාන පහළ වීම පමණයි ගෝධනේ දකින්න මදි. හොඳ කොටස ඕක තමයි. නමුත් එතෙන්දි කරන්න දෙයක් ඉතුරු වෙන්නේ. වීර්යය කියලා එතන අමුතර දෙයක් නෑ. වීර්යයේ වැදගත්ම කොටස කියන්නේ පටන් ගන්න. නමුත් අභාග්‍ය සම්පන්දේ තමයි අපි හැමදාම පටන් ගන්නවා විතරයි. කෝදෝදමලි දාන එක තමයි කියන්නේ. ඕනෝක තමයි ඔය ගිහි කමේ තියෙන ස්වභාවය. ඒ නිසා අපි ඒ ගිහි වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා අපි තීරුම් අරගන්න ඕනේ අපිට මෙච්චරම කිසෙල්ලා කරගෙන ඉන්න වෙලාවක් නැහැ යම්ම වෙලාවක අපිට සීලය පිළිබඳව ආත්ම විශ්වාසයක් ඇති වුණා නම් අපිට යම්ම වෙලාවක ශ්‍රද්ධාව විරිය දෙක නැගී හිටියා නම් විවහාම ඒ අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගැනීම පිළිබඳව මේ වීරිය මොනතරම් මේ සූක්ෂම දෙයක්ද අහුවෙච්ච වෙලාවේක වැඩේ ගන්න අපි ඥානවන්ත වෙන්න වීර්ය පිළිබඳ දැනගන්න ඕනේ මේ වීර්යචෛසිකේ දැනගන්නකොට ගැන කතා කරනකොට තේරෙනවා අපි හැමදාම භාවනාවේ ආරම්භක වැඩ පිළිවෙල කරනවා ඒක යාන්ත පෙළ ගැහිගෙන එනකොට මොකක් හෝ කාරණාව නිසා අපිට නතර කරන්න සිද්ධ වෙනවා ඒක නිසා අර ගිනි ගාන දණ්ඩේ උපමාව තමයි මේකට අටුවාව පෙන්නලා දීලා තියෙන්නේ ඉස්සර තිබිලා නැහැ ගිනි පෙට්ටි ඒ දවස්වල තිබෙන ලී ගණු දෙකක් එකට ගහලා ගිනි උපදවන එක ඉතින් ඊළඟට ගාහන ගාහන යනකොට කින්න ප්‍රදාන කිට්ටු වෙනකොට ඒ මනසගේ අත් දෙක රුදාල. ඉතින් මේ මනස දැන් ගින්න උපදවන්න පුළුවන් තව ටිකකින් කියලා රුදාවට අත් දෙක අතහැරියොත් අචාර විලාවිල ඊළඟට ආයෙ හිටේ. ඊට පස්සේ ආයෙ මුලක ඉඳලා පටන් ගන්නවා. ආන්න ඒක අපි දැන් සිංහලේ මේ කාලේ ඇහිද කියන්නේ හොදෝදමඩේ දාන්නේ. ඒ හොදෝදමඩේ දැමීම පිළිබඳ තමයි විශාල බයක් ඇති වෙන්නේ අපිට. යම් වෙලාවක මේ භාවනාවේ ගැම්මක් අල්ලුවා නම් ඉදිරියට ගියා නම් අනේ මේ වෙලාවම සම්පූර්ණ විවර කරගන්න ඕනේ කියලා අර පරිපූර්ණ විදියේදී කරන්නේ වැඩි කෙලවර කරන අවසාන ජයකනුව දක්වාම ඇදගෙන යන්නේ. ඒ නිසන් වනේ අපිට ගොඩනැගිලි ගන්න ගියාම අල්ලිම කරදරයක් තියෙන්නේ එන්න අන්දක් නැගිනවා. ඉතින් ඒ නිසා අපි ජීවෙන්ති කොටයක් උඩට ගන්න ගියාම හරි පුදුමයි. ඒ මොකද උසල දෙන්න කරට දුන්නාට පස්සේ මගදී බිම දැම්මොත් උසල දෙන්න ආය කවුවක් කරනවා. දෙන්නේ කැඩෙනවා. ඒ නිසා ගත්ත මිනිස්සේ උඩටම ගිහිල්ලා අතහැරියොත් ඉතින් ඒ මිනිසා දෙන්නේගේ තුන් දෙනෙක්ගේ වැඩ කරනවා. ඒ මොකද ඒ ගත්ත වැඩේ අවසාන කරතන් තක්ක යන්නසෝ මැද දැම්මොත් ඒ ගෙනියනවා වගේ ලේෂණේ ආයෙත් වැඩේ පටන් ගන්නවා කියන එක. දැන් මෙහෙත්වෝ තියෙන හීටින් සිස්ටම් එකේදී වතුර ටැප් එකේ වතුර උණු වතුර එන්න පටන් ගත්ත වෙලාවේදී දිගටම වැඩ කරගෙන යන එකයි තියෙන්නේ. නිමුනොත් එහෙම ආයෙ මුලක ඉඳලා වතුර රත් වෙනකන් ආයෙ ඉන්නවා. ඉතින් අතරතුර ගය වෙන විදුලි ප්‍රමාණය පුංචි නෑ. අන්නේ වගේ තමයි මේක නැවත නැවත නැවත නැවත සීතල වෙන්නේ නැතුව දෙන්න කරගෙන යන්න පුළුවන් නම් <clears throat> ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මේ වීර්යචෛසිකේදී අපි මුල් මුල් කොටසට විශාල ශක්ති ප්‍රමාණයක් ගත කරාට අතරමැදදී නතර වුණොත් අපිට ආයෙ මුල් කෙනලා පටන් ගන්න වෙනවා මේක නැතුව කරගෙන යන වැඩේ ශාසනය සඳහන් කරන්නේ සතතාභ්‍යාසය අත නෑර දිගට කරගෙන යන එක ඉතින් ඇත්තටම මේ වගේ අපි ස්ථාන හදාගන්නේ මේ වගේ පිළිස් එකතු කරගන්නේ කර්මස්ථානාචාරු රුමයාගන්නේ බණ අහන්නේ අපි තුලින් සිදුවෙන මේ හොදවත බිම දාන ගතිය නැතුව එක දිගට කරගෙන යන එක. නමුත් ඒකෝයි කියන තරම් ඔක්කොටම හරියන්නේ නැහැ. හරිය නැත්තු නැතුවත් ඒක. ඒක නිසා අපි සත්පුරුෂ ගතිය කියලා කියන්නේ යෝගී වුණා නම් දිගටම යෝගී ගතිය කියන එක. නමුත් කෙලෙස් වල ගතිය තමයි අපි වරින් වර භෝගී ගතියටපත් කරන්නේ. මේන මේ දෙකේ තමයි ඔය ශක්තිය ගොඩාක් හානි වෙන්නේ. ඉතින් අර අවසාන අපි කියන සාමාන්‍ය සාසනික ක්‍රමයට හැටි කියනකොට මේ අන්තිම භවිකයා නිවන් දකින්න අදහසින් පින් කැමින පින් සහිත කැමිනිච්ච කියලා නම් අනිත් ඔක්කොම මේ විදිහට ඔසවසව බිම තියද්දී ගත්ත බර අවසාන දක්වාම ගිහිලා අර පරිපූර්ණ විදිය කියන අවසාන ජය කනුව දකින්නකොට විශාල ගැම්මකින් අවසාන කොටස කරන්න පුළුවන් වගේ ඒ පුද්ගලයාට විශාල ගැම්මක් වෙනවා ඒකට කියනවා වීර්ය අවසාන ජයග්‍රාහී නැත්නම් ආන්තික කොටස කියලා. නමුත් භාවනාවේදී වැදගත් වෙන්නේ ඒක නෙවෙයි. භාවනාදී වැදගත් වෙන්නේ මේ සම්මතය ඇති කිරීම සඳහා ගත්ත පග්ගහිත විදිය ගත්ත දේ අතහැර බිමට බිම නොදමා ගෙනියන ගතිය. ඒක දිගට තියෙනවා නම් අපිට අර සීලයෙන් ඇති කරගත්ත ගැම්ම අවසානයේ දක්වම ගෙනියන්න පුළුවන්. එතකොට නම් ධර්මයේ තියෙන සුවක්කාත සාන්තුෂ්ඨික අකාලික ඒහි පස්සික ගුණ හොඳට තේරෙන පටන් ගන්නවා. නැත්නම් මේ ධර්ම ගුණ පිළිබඳව විශාල ශ්‍රද්ධාවක් එන්න පටන් ගන්නවා. මේ ශ්‍රද්ධාවෙන්ම තමයි ඔය වීර්ය නැවත නැවත නැවත නැවත අලුත් කරලා දෙන්නේ. එතකොට ඒක ධර්ම චක්‍රයක් කරකැවෙනවා. ඒ වීර්ය සතියට, සතිය සමාධියට, ඒ සමාධි ප්‍රඥාවට. මෙන්න මේ විදිහට තමයි බෝධිපාක්ෂික ධර්ම වැඩින්නේ. ඒක නිසා තේරුම් අරගන්න ඕනේ අපි දැනට ඉන්නේ උගා ආයෝජනය කළ යුතු විශාල වීර්යයක් ආයෝජනය කරලා. අපිට තියෙන මේ ගත්ත බර ශාන්තිවල දරවල ප්‍රශ්න තියෙන වගකීම් තියෙන ඒ තියෙද්දි සත්පුරුෂ ධර්මයක් වශයෙන් කරකලා මේ කොඩිය මේ ධජේ දිගටම ගෙනියන එක තමයි ඒකට අවශ්‍ය කරන්නේ වීර්යයයි ඒ සඳහා වීර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතෙන් නැතර කරන්න මම බලාපොරොත්තු මේ මම මේ මතක් කරපු කාරණා පිළිබඳව විරුද්ධකම් විරසක්කම් හෝ කීටියමක් තියෙනවා මම කැමති ඒකට පොඩි සුළු වෙලාවක් දීලා මේ එබ නැත්තම් අපි දිව්‍යන් පින්දි මාදී සම්පදාන කුල කටයුතු ධර්ම දේශනාව සමාප්ත කරනවා. දැයි ඒක නිසා අපි කොහොම හොඳ තේරලා දෙනවා නැත්නම් මොනවාක්වත් තේරලා නැහැ දෙකෙන් එකක් කරලා තියෙනවා. ඒ නිසා අපි මේ ඒතරු සම්ප්‍රදාන කුල දෙවියන් පින්ජීමෙන් සමාව වැඩම කරන හොඳයි කියලා මට හිතෙනවා. ඒ නිසා ඔක්කොම එකතු වෙලා මේ වටා ධර්ම දේශනාවක් අපි කාලය ගත කරේ. ඉතින් මේ කරන ධර්ම දේශනා අහලා අපි අපි සන්තෝෂ වෙනවා වගේම මේ ස්ථාන හදපු අපි හදපු සෑම සිල් දිනාටමත් මේ පින්වත් ඒවා පේන පේන සිල් දිනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා කියනයි තීත ඇති කරගෙන එක්තාවතාචාදී ගාථා සජ්ජායනා කරලා අපි සතිವಾರයේ මෙතනින් સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා.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 හෝතු යාව නිබ්බානපත්ත්‍ය සිල් දිනානම සනසීමුදා වේවා විකාදා Thank you.